මේ සාකච්ඡාව නරඹන්න ශ්‍රවණය කරන්න බොහෝ ප්‍රේක්ෂක පිරිමතුන් සඳුදා දිනයේදී සැදී පැහැදී බලා සිටින බව බොහෝ දෙනා අප සමග කතා කරලා පවසා තිබෙනවා. ඉතින් අපි මේ වැඩසටහනට බොහොම කැමැත්තෙන් බොහොම උවමනාවෙන් සම්බන්ධ වෙන්නේ අපි කරන මේ වැඩසටහනෙන් ඔබට ඵලයක් ප්‍රයෝජනයක් යහපතක් තියෙනවා කියන ඒ හැඟීම දැනීම අප තුළද පවතින නිසා. ඉතින් අද දවසේ අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ දස පාරමිතාවන් අතුරින් අටවෙනි පාරමිතාව ඇටියට ගැනෙන අදිෂ්ඨාන පාරමිතාව ගැන. අදිෂ්ඨාන එවත් අදිඨාන පාරමිතාව යනු කුමක්ද? එය ප්‍රායෝගිකව අපේ ජීවිතයට පුරුදු කරගන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව කරුණු සාකච්ඡා කරන්නටයි අපි අද බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඔබෙත් මගේ ආරාධනාව පිළිඅරගෙන මේ ස්ථානයේට වැඩම කරලා ඔබ අප හැම දෙනාගේම දහම් පිපාසාව සංසිඳුවමින් ඔබට මට අපට ඇති වෙන ගැටලු ප්‍රශ්න විසඳාගෙන පිළිතුරු සපයා දෙන අපේ කල්යාණ මිත්‍රයාණන් වහන්සේ තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිපති දුබාහි ශ්‍රී ලංකාරාම බෞද්ධ මධ්‍යස්ථානාධිපති ත්‍රිපිටකාචාර්ය අභිධර්ම විශාරද සම්මත්ථානාචාර්ය අතිපූජනීය නිර්හවත්ති පඤ්ඤාසිරි මාහිම්පාණන් වහන්සේ අපි ඊටාම ගෞරවයෙන් පාද නමස්කාර පූර්වක පිළිගන්නවා අපේ හාමුදුරනේ. අද අපිට අපේ හාමුදුරනේ සාකච්ඡා කරන්න තියෙන්නේ අදිෂ්ඨාන පාරමිතාව ගැන. අපේ ආරම්භයක් විදිහට ප්‍රේක්ෂක පින්නතුන්ට සිහිපත් කර දෙමු අදිෂ්ඨාන පාරමිතාව කියන්නේ කුමක්ද කියලා. තෙරුවන් සරණයි අපගේ කල්යාණ මිත්‍ර ගෞරවනීය තලල්ලේ චන්දකිත්ති ස්වාමීන් වහන්සේ අද අදිෂ්ඨාන පාරමිතාව. එතනම අදිෂ්ඨාන පාරමිතාව කියලා කියන්නේ මම මේ දේ කරමි කියලා ගන්න අදිෂ්ඨානය. එහෙනම් ඇත්තටම දැන් අපි ලෝතර බුද්ධ රාජ්‍යයේ පිවිස ලෝතර බුද්ධ රාජ්‍යය විතරක් නෙවෙයි පසේ බුද්ධත්වය මහරහත් තත්ත්වයෙන් ඒ උතුම් නිවන සාක්ෂාත් කිරීම කියන මේ බෝධිත්‍රයේ සඳහාම ස්වාමීන් වහන්සේ සුදුසුකම් රාශියක් තියෙනවා. එහෙම. ඒ සුදුසුකම් තමයි දාන පාරමිතාව, සීල පාරමිතාව, නෙක්ඛම් පාරමිතාව ආදී මේ පාරමිතා 10. එහෙම. මේ පාරමිතා 10 තුන්තරා බෝධියෙන් මොන බෝධියකින් නිවන් අවබෝධ කළත් ඒ කාන්තේ මේ පාරමිතා 10 සම්පූර්ණ වෙන්න ඕන. එහෙම. එතකොට සාමිනාසේ පාරමිතා 10ම සම්පූර්ණ කරන්ඩ නැතුවම බැරි පාරමිතාවක් තමයි අදිෂ්ඨාන පාරමිතාව. එහෙම. සාමාන්‍යයෙන් මේ කෙනෙකුට මේ අදිෂ්ඨානය නැත්තම් මේක ඇත්තටම කුසල කුසල් කරගන්නට තියෙන ලොකු ඡන්දය. එහෙම අදිස්ථානයේ හැටියට සඳහන් වන්නේ. එතකොට කියන්නේ එතනදී අපි විශේෂයෙන් අවධානය කරගත යුතු දෙය තමයි දැන් අදිස්ථාන කරන්න පුළුවන් නරක දේවල් සඳහා. එතකොට නරක දේවල් මම අහවලාට අහවල් දවසේ ගහනවා කියලා අදිස්ථානෙන් ඉන්න පුළුවන්. ඒ වගේ නරක අකුසල පාශික දේවල් පාරමිතාව ගැන ඔව් ඇත්තටම පාරමිතා කතාවේදී මෙතන කෙරෙන්නම කුසල පාර්ශවය. එහෙමයි. එතකොට සාමනක් දැන් අපි මෙතන විශේෂයෙන් තේරුම් ගන්න ඕන මේ පුතත්ජන හිතේ ස්වභාවය අකුසල පැත්තට තමයි මේ පුදුන් හිත නැමිලා තියෙන්නේ. එහෙමයි. කුසල පැත්තට නැමීම හරිය අඩුයි. ඉතින් එහෙමනම් අර අකුසල පැත්තට යන්න නොදී කුසල පැත්තට සබා ගන්න ලොකු අදිෂ්ඨානයක් ඇතරම තියෙනවා. එහෙමනම් මේ දසපාරමිතා ධර්මයන්ම සම්පූර්ණ කරන්න මේ අදිෂ්ඨානය නැතුව ඒකාන්තයෙන් බෑ. එහෙමයි. එතකොට ස්වාමීන් වහන්සේ දැන් විශේෂයෙන්ම අපි මේකෙදි තේරුම් ගන්නට ඕන අතර ඒ සඳහා පුංචි කතාවකින්ම මේක අපි ප්‍රේක්ෂක අපේ පින්නතුලට පැහැදිලි කරොත් හරි වටිනවා. දැන් අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ එක ස්වාමීන් වහන්සේ නමක් වැඩ හිටියා. උන්වහන්සේ යමක් කමක් තියෙන පවුලක කෙනෙක් උන්වහන්සේ ඉතින් පැහැදිලා ධර්මයේ කෙරෙහි උන්වහන්සේ සසුන්ගත වුණා. සසුන්ගත වෙලා බොහෝම හොඳට මහානදම් පිරුවා පාංශකෝල සිවුරු පාවිච්චි කරේ. ඒ වගේම බොහොම සරල පාත්‍රයක් පාවිච්චි කරේ. ගඟක් අයිනේ පුංචි කුටියක උන්වහන්සේ වැඩ හිටියේ. ඉතින් මේ ස්වාමීන් වහන්සේ දවසක් මේ කුටියට ගිහිලා අදිෂ්ඨානයක් කළා මම මහා රහත් භාවයටපත් නොවි පත් වෙනකන් කිසිම කෙනෙක් කතා කරන්නේ නැහැ. ඒක දෘෂ්ටියක් හැටියට නෙවෙයි උන්වහන්සේට කාලය ඉතුරු කරගන්නට ඒ වගේම අදිෂ්ඨානයක් උන්වහන්සේ ඇති කරගත්ත මං මේ සසර කතරෙන් එතර වෙලාම තමයි කෙනෙක් කතා කරන්න කියලා. ඉතින් මේ ස්වාමීන් වහන්සේ අර ගංගා යන්නේ හිටපු නිසා ගංගා තීරිය කියන තමයි මේ ස්වාමීන් ප්‍රසිද්ධියටපත් උනේ. ඉතින් මේ ස්වාමීන් වහන්සේ දැන් හොඳට මහානදම් පුරනවා. ඉතින් අවුරුද්දක් විතර පළවෙනි වර්ෂේ උන්වහන්සේ කිසිම කෙනෙක් කතා කරේ නැහැ. එහෙනම් දෙවැනි වර්ෂේ උන්වහන්සේ දැන් එක වේලයි පින්න පාති වඩින්නේ. පින්න පාති වැඩිහම මිනිස්සුන්ට හරි ප්‍රශ්නයක් මේ හාමුදුරුවන්ට කතා කරන්න බැරිද නැත්නම් මේ ගොළු හාමුදුරුව කෙනෙක්. ඉතින් මොකද මොනහට වචනයක්වත් කතා කරන්නේ එක දවසක් ඒ කාන්තාවකට තුන මේක මේ හාමුදුරුව මේ ගොළු ස්වභාවයක් පේන්නේ නිසා මේක පරීක්ෂා කරන්න ඕන කියලා මේ ස්වාමීන් වහන්සේගේ පාත්‍රයට කිරි වාගයක් පිළිගන්නවා. එහෙමයි. ඉතින් කිරිවාගයක් පිළිගන්නකොට දැන් මේ ස්වාමීන් වහන්සේ අතින් සංඥා කළා දැන් ඇති කියලා. නමුත් ඒක අහන්න නැතුව තව තවත් අර පාත්‍රයේ පිරෙන කම්ම කිරිවක් කරා. කිරිවක් කරා. ඒ වෙලාවේ ස්වාමීන් වහන්සේ දැන් මේ ස්වාමීන් වහන්සේ නැගෙන ඇති කියලා ඒ ඒ කාන්තාවට කියලා තියෙනවා. ඉතින් කොහොම හරි දැන් උන්වහන්සේ දැන් බලන්න වර්ෂයක් හිටියා දෙවෙනි වර්ෂයක ඇත්තටම ඉන්න බැරුණා. ඒකටත් හේතුව කාන්තාවක්. <laughs> අතපෑවි නැත්තම් ඔලුවටත් සස් <laughs> කරන්න පුළුවන්. ඔලුවටත් සස් කරන්න පුළුවන්. ඒකට සම්හංශ ඒ තුන්වෙනි වර්ෂයේදී උන්වහන්සේ ඒ වචනේ විතරමයි කතා කරලා තියෙන එක තේරගාථා පාළි සඳහන් වෙනවා. තුන්වෙනි අවුරුද්දේදී උන්වහන්සේ සෞඛ්‍ය දේශනා සහ මහරහත් භාවයට පත් වෙනවා. එතකොට දැන් මෙතනදී මම මේ කියන එක අපි තේරුම් ගන්න ඕනේ මේ කතා නොකර ඉන්න එපා කියන එක නෙවෙයි මෙතන කියන්නේ. උන්වහන්සේ අර කම්මාරාමෙන්, බස්සාරාමෙන්, ඝනසංගනිකාවෙන් ඊළඟට සංසග්ගාරාමෙන් ප්‍රපංචරාම වලින් අයින් වෙලා උන්වහන්සේ සියලු කාලයම යෙදෙව්වා මේ භාවනාව පිණිස සිහිය දිනු කිරීම පිණිස. ඒකට උන්වහන්සේට ඒකට අදිස්ථානයක් තිබුණ නැත්නම් ඒ විදිහට උන්වහන්සේට සෞඛ්‍ය ලැබුණසා මහා රහත් භාවයට පත් වෙන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා ස්වාමීන් වහන්සේ ඇත්තටම මේ දසපාරමිතාවම්ම සම්පූර්ණ කරන්න මේ අදිස්ථානයේ තියෙන්න ඕන. එහෙනම් අපේ හන්නේ අපේ හන්දර ඉතාම හොඳ දෙයක් මතක් කළා මේ දසපාරමිතාවන් පූර්ණ කිරීමේදී අකුසලයන් ප්‍රහාණය කිරීමට කුසලයේ වැඩි දියුණු කර ගැනීම සඳහා මේ අදිෂ්ඨාන පාරමිතාව තිබිය යුතුයි කියන එක. පාරමිතාවක් කියලා කියන්නේම කුසලයක්නේ. එතකොට අපි හාන්දරණේ දැන් අපි ගත්තොත් දාන පාරමිතාව ගත්තොත් දානය කියන්නේ කුසලයක්. එතකොට දන් දීම සඳහා අදිෂ්ඨාන ඇති කර ගන්නා වගේම දන් දීමට ප්‍රතිපත්ත ප්‍රතිපක්ෂ අකුසලයනේ අපි හඳුනන්නේ ලෝභකම කියලා කියන්නේ. ඒතර ලෝභකම මැඩපවත්වා ගැනීම සඳහා අදිෂ්ඨානයක් තියෙන්න ඕනේ. ඇදලියම් ස්වාමීන් වහන්සේ. එතකොට ඒ ඒ ටික පොඩ්ඩක් විස්තර කරොත් හොඳයි නේද අපි හැඳරනේ අනිත් පාරමිතාවනොත් එක්ක කොහොමද ඒ අදිෂ්ඨානේ ගලපගන්නේ කියලා. ඔව් ඇත්ත. කුසලයේ අකුසලයේ විග්‍රහ කරගන්න. ඔව් ස්වාමීන් වහන්සේ දැන් ස්වාමීන් වහන්සේ කියපිට සැබවින් මෙහෙමමයි මොකද කුසල පාර්ශ්වය ලං කරගන්නත් අදිෂ්ඨානයක් තියෙන්න ඕන. අකුසල පාර්ශ්වය ඈත් කරන්නත් ඒකාන්තයෙන් අදිෂ්ඨානයක් තියෙන්න ඕන. එහෙමයි. ඒතකොට ස්වාමීන් වහන්සේ අපි දැන් උදාහරණ හැටියට ගත්තොත් දැන් අපි දාන පාරමිතාවක් වුණත් දැන් අපි දාන පාරමිතාව ඉඳලා ගත්තොත් එහෙමයි. දැන් බලන්න ස්වාමීන් වහන්සේ දැන් කෙනෙක් පොරොන්දු වෙනවා. ආ මම රුපියල් 1000ක් දෙන්නම් කියලා පොරොන්දු වෙනවා. එහෙමයි. හැබැයි ඉතින් දෙන වෙලාවට දෙන්නේ රුපියල් 100ක්. එහෙමයි. ඉතින් අඩු වෙනවා. එහෙමයි. මොකද ටිකක් කාලයක් එක්ක අර ලෝභය කියන එක හරි බලවත්නේ. එහෙමයි. ඉතින් අර අදිස්ථාන අර අදිස්ථානයකින් තමයි කියන්නේ නමුත් ඒ අදිස්ථානේ හරියට කරගන්න බෑ. අන්න ඒක අර අකුසල පාර්ශයට යනවා. කියන්නේ තමන් හිතන විදිහට දැන් අපි හිතමුකෝ ස්වාමීන් වහන්සේ දැන් දැන් මහ බෝසතාණන් වහන්සේට මේ ලෞතර බුද්ධ රාජ්‍යයේ පිණිස උපකාර වෙන මේ දසපාරමිතාවන් ලෞතර බුද්ධ රාජ්‍ය දක්වාම ඒ විදිහටම කරගෙන යන්න අදිස්ථානේ තියෙන්න එපා. එතකොට ස්වාමීන් වහන්සේ අකුසල පාර්ශයෙන් මැඩපවත් ගන්නත් ඒකාන්තයෙන්ම උන්වහන්සේට ශක්තියක් තියෙනවා. එහෙමයි. කුසල පාර්ශ්වය ඇති කරගන්නත් උන්වහන්සේට ඒ අදිස්ථාන ශක්තිය තියෙනවා. එතකොට දැන් අපේ ස්වාමීන් වහන්සේ අහපු ප්‍රශ්නේදී අපි උපමා හැටියට දැක්වුවොත් දැන් දාන පාරමිතාව ගත්තොත්. දැන් බලන්න ස්වාමීන් වහන්සේ අපිට ඒකට ජාතක පුතෙන්ම උදාහරණ ගන්න පුළුවන්. දැන් සිවි සිවරාජ ජාතකය. ඉතින් මේ ජාතකයේදී මේ රජ කෙනෙක් Tamanට තිබිච්ච සියලුම වස්තුව එහෙමයි. සියලුම වස්තුව දුගී මගේ යාචකාදීන්ට දන් දෙනවා. ඉතින් මේ රජුරෝ මේ දන්සල වෙත ඇවිල්ලා පුදුම සතුටක් ලබනවා. දවසක් මේ රජුරෝ මේ දන්සල ඒ තියෙන ප්‍රදේශයේ ඒ තැනට එනකොට මේ රජුරෝ හිතන අනේ මම මේ බාහිර දේවල් නේ දෙන්නේ. ඉතින් මගෙන් යම් කිසි කෙනෙක් මගේ මේ ඇසක් ඉල්ලගෙන ආවොත් මම දෙන්න සූදානම් කියලා බොහොම අර පුදුම ප්‍රීතියක් ඇති වුණා. يعني දාන උපපාරමිතාව ගණයට මේක දිනු කරන්න ඕන කියලා හිතුණා. හිතුණා. ඒ කියන්නේ එතන අතර උපපාරමිතාවට වඩා මෙතන උපපාරමිතාවක් තමයි. නමුත් අර දෙනකොට දෙනකොට ස්වාමීනාගේ සතුට උතුරා යනවා. එහෙම. හිතුවා මම. ඊට වැඩිය යමක් දෙන්න නැත්නම් අන්න හරි දැන් එහෙම සාමාන්‍යක තියෙනවනේ. එහෙම. ඉතින් දැන් මෙහෙම හිතෙනකොට සත්‍යව දුන් දැක්කම මේ රජුරවන්ට හිතුණා මේ දැන් මේ දෙනේවා මම බාහිර දේවල් ආංශ දෙන්නේ මගේ මේ ශරීරාංගයක් වුණත් මගෙන් ඉල්ලගෙන ආවත් මම දෙනවා කියන තැනට මේ රජු ඇවිල්ලා තියෙනවා. ඒ වෙලාවේ සක්දෙවදුන්ට හිතුණා මේක පරීක්ෂා කරන්න. සක්දෙවදුන් මහල්ලේ විලාසෙන් රජු ළඟට ඇවිල්ලා කිව්වා මේ රජතුමනි ඔබතුමා බොහෝ අයට දන් දෙනවා. ඉතින් මට මේ ඇහක් නැහැ. මට ඔබතුමාගේ ඇහක් ලබා දෙන්න කියලා. මේ වෛද්‍යුරු ගෙන්නලා රජුරු ඇහ ගොල්ලලා ඒ මනුස්සයාට දෙනවා. ඉතින් පස්සේ ශක්තිවතුන්ගේ අනුභව බලෙන් ඒ ඇහැ තිබ්බ තත්ත්වෙටපත් වෙනවා. ඉතින් එතනදී බලන්න සාමනාහස දැන් අර ශක්තිවතුන් බැලුවේ මෙයා මේ අදිස්ථාන කරපු විදිහට වැඩේ කරනවාද කියලා. ඒත් බලන්න දාන පාරමිතාව වුණත් ඒක උපපාරමිතාවක් කරා යන්න අනිවාර්යෙන් අදිස්ථානය වෙනවා. එතන අදිස්ථාන පාරමිතාව තමයි වැඩියෙන්ම ඉස්මතු වෙලා ඉන්නේ. ඉස්මතු වෙලා තියෙන්නේ ඇත්තටම දැන් අදිස්ථානය කියලා කොහොම සානද විශේෂ කුසලයක්වත් නැහැ ඉතින්. එහෙනම් සමහර වෙලාවට අපි හන්නේ දැන් අදිස්ථාන කළාට මම මට මෙහෙම ශරීරේ ඇහත් දන් දෙන්නේ නැත්නම් කියලා හිතුණට කවුරු හරි ඉල්ලගෙන එනකොට ලෝභ හිතක් පහළ වෙනවා. ලෝභ හිතක් පහළ වෙන කියන්නේ ලේසි වැඩක් නෙවෙයිනේ. එහෙමයි. ඊළඟට සම් දැන් බලන්න සීල පාරමිතාව ගත්තත් අපි උදාහරණයක් හරි ගත්තොත් දැන් අපි අර සංකපාල නාගරාජයා එතුමා ඒ නාගරාජයා එදා සිල් අදිෂ්ඨාන කරගෙන සිල් ආරක්ෂා කරමින් ඉන්නකොට ළමයි 16 දෙනෙක් සත්තු මරන්න මේ වැඩිකම් කරන ළමයි කැලේ පීරගෙන සත්තු ඒවා එදා සත්තු හම්බුන්නේ නැහැ. ඉතින් එනකොට මහා විශාල නාගයෙක් ඉන්නවා. සාමාන්‍ය ඔරු කඳක් විතර විශාලයි කියනවා මේ නාගයා. ඉතින් දැන් නාගයාට තේරුණා දැන් මේ අය මාව විනාශ කරන්න හදන්නේ මාව මස් පිණිස ගන්නයි හදන්නේ. කමන්නේ අදිෂ්ඨාන කරගත්තා. මට මොනවා කරත් මම නම් ඔළුව උස්සන්නේ බලන්න ඒ අදිෂ්ඨානයේ සීලය සම්පූර්ණ කරගන්න. ඉතින් මේ වැද්ද මොකද කරේ මේ විශාල නාගයෙක් නිසා දැන් අටකින් විදලා පොළු බැඳගෙන දැන් මේ නාගය අරගෙන යනවා. ඉතින් දැන් අටකින් විදිනවා කියන්නේ සෙල්ලම් වැඩක්ද? ඊළඟට ස්වාමීන් වහන්සේ දැන් නාගයාගේ විශාලත්වය නිසා දැන් නාගයාගේ අර පෙන ගොබේ පින ඇනක් දෙනවා. ඉතින් මේගොල්ලෝ මග ආය නවත් නැවතිලා නහා නාගයාගේ නහයට විදලා නහයෙන් නූලක් දාලා ආයෙ බඳිනවා. ඒත් ඉවසගෙන යනවා. ඉතින් අන්තිමට මේ මිනිස්සෙක් මේක දැකලා බොහොම කල්යාණ මිනිස්සෙක් මේ ණයාට මුදල් දීලා බේර අරගෙන ණයාව නිදහස් කරනවා. ඉතින් බලන්න එතන සීල පාරමිතා පුරා ගන්නත් උන්වහන්සේට මේ අවස්ථාවේ කොච්චර මේ අනිෂ්ඨානෙ තිබුණාද? එහෙම සීල සහ කන්ති පාරමිතාව කන්ති පාරමිතාවත් එතන තියෙනවා. ඒ දෙකම පිරෙන්න අදිෂ්ඨාන අදිෂ්ඨාන පාරමිතාව තියෙන්න ඕනේ දැන්. අපි අපි දිගින් දිගට කතා කරන්න අවශ්‍ය නැහැ. දැන් නික්කම් පාරමිතාව ගත්තොත් ඒත් එහෙමනේ. එහෙමයි. දැන් අන්තිම ජීවිතයේදී පත්‍රිම්භාවික ජීවිතයේදී ස්වාමීන් වහන්සේ ඊතන්ද ඒ දවස උපන් පුත්‍රවණ මොන තාත්තටද පුළුවන්නේ ඒ පුතාගේ මෝනවත් බලන්නේ නැතුව යන්නේ. ඒකට ලොකු අදිස්ථානයක් තියෙනවා. මොන යුද්ධයක් ඒ හිතේ පවතින්නේ නැද්ද? එහෙම. ඊළඟට යසෝදරා වෙන දයාබර බිරිඳක්. එතන මේ රූමත්කම විතරක් නෙවෙයි. එතන තියෙන විශේෂත්වය තමයි සාමනහත මේ අපේ මහ බෝසතාණන් වහන්සේට මේ බෝධි සම්භාර ජීවිතේ මේ යසෝදරාව මුණ ගැහිච්ච තැන ඉඳලා ඒ පත්‍යම් භාවික ජීවිතේ දක්වාම යසෝදරාව මොනම අවස්ථාවකවත් බෝසතරන් වහන්සේගේ හිත රිද්දලා නැහැ කියන්නේ. එතකොට ස්වාමීන් වහන්සේ මොනතරම් බැඳීමක් මෙතන තියෙන්නේ නැද්ද? ඒ බැඳීමට පැත්තක තියලා යන්න සාමාන්‍ය කෙනෙකුට යන්න බෑනේ. එහෙමනම් මේකට ලොකු අදිෂ්ඨානයක් තියෙන්න ඕනේ. එතකොට බලන්න සම්න්නත් ඒ අදිෂ්ඨාන පාරමිතාව එක්කම පාරමිතාවටත් ඒ විදිහට උපකාර වෙනවා. අපි හන්නේ දැන් අර දීපංකර පාදමූලයේදී සුමේද තාපසයාව ඉඳෙද්දී අපේ මහබෝසතාණන් වහන්සේට අවශ්‍ය නම් අරහත් බෝධියෙන් නිවන් දකින්න හැකියාව තිබුණනේ. ඒතකොට දැන දැනත් මේ ගොරබිරම් සසරට වැටිලා දුකටපත් වෙලා හරි සත්වයා නිදහස් කරගන්න ඕන කියන තැනදී ඒ කරුණාව මිශ්‍රිත අදිෂ්ඨානයක් තියෙන්නේ නැති නේද අපි හංගන්නේ. පැහැදිලිවම සම්මත එතන කරුණාවත් එක්ක මහ පුදුම අදිෂ්ඨාන ශක්තියක් ඒක සාමාන්‍ය කෙනෙකුට හිතා ගන්නත් බෑ. මෙතන ගමන මෙතනදී නවත්තන්න පුළුවන්කම තියෙද්දි. පැහැදිලිවම. එහෙම තියෙද්දිනේ මේ ගෝර කටුක භයානක සංසාර සාගරයට වැටුනේ. ඊළඟට සාමනක් දැන් එතනින් බලන්න මේ ගමන දැන් සාරාංශගේ කල්පලක්ෂයක් පුරාවටම ඇවිල්ලා අන්තිම පස්චිම බයික ජීවිතය බලන්න. එහෙම. දැන් වජිරාසනයේදී තුන්වහන්සේගේ අදිෂ්ඨානය කොහොමද? එහෙම. උන්වහන්සේ හිතුවේ මගේ මේ නහර ඊළඟට මස්, ලේ මේවා වියලිලුත් වියලි ගියා. වියලි යාවා. වියලි යාවා. ඒ ඒ වියලි ගියත් පමණක් ඉතිරි වේවා. ඉතිරි වේවා. එහෙම වුණත් මම මේ ලෞතර අභිසම්බෝධියටපත් වෙන්නේ නැතුව මේ ආසනේ නැගිටින්නේ නැහැ කියන අදිෂ්ඨානය තිබුණා. එතකොට බලන්න ස්වාමීන් ඒ අදිෂ්ඨානේ නැත්තම් කවදාවත් පාරමිතා පුරන්නත් බෑ. ඊළඟට ලෞතර බුද්ධ රාජ්‍යය කියන එක ගැන හිතන්නවත් බෑ. මේ අදිෂ්ඨාන පාරමිතාව නැත්තම්. අනිත් එක අපි හඳුනන්නේ සාරාංශික කල්පලක්ෂයක් කල් එක දිගට හිත අකුසලයෙන් මුදවාගෙන කුසලෙහි යොදවාගෙන ගමන් කරනවා කියන එකත් මහ විශාල අදිෂ්ඨානයක් නේද? පැහැදිලිවම සඳ අපිට ඕනම දෙයක් ටික කාලයක් කරන්න කරන්න පුළුවන්. මේක මේ ආත්ම ගණන් කල්ප ගණන් ඒ ස්ථීර අදිෂ්ඨානයේම තියාගෙන ඒ වැඩේම කරනවා කියන එක ස්වාමීන් වහන්සේ සුළුපටු දෙයක් නෙවෙයි. ඒ සඳහා මේ අර එකයි කිව්වේ මම මේ දස පාරමිතාවන් සම්පූර්ණ කරන්න දැන් මේ පාරමිතා නවයක්ම සම්පූර්ණ වෙන්න මේ අදිස්ථාන ඒකාන්තයෙන් අවශ්‍ය කරනවා. අපි දිනපතාම සාකච්ඡාවේදී මතක් වෙන අද පාරමිතාව ඊටාම වැදගත් කියලා අපි සඳහන් කරනවා. බලාගෙන යනකොට මේ දස පාරමිතාවන්ම මොනතරම් එක එකින් එකට සම්බන්ධ වෙලා ගමන් කරනවද ඒ තුල නේද මේ වැදගත්කම තියෙන්නේ. ඇත්තටම දැන් මම ස්වාමීන් අද සාකච්ඡාවේදී මේක සුවිශේෂී පාරමිතාවක් කියන්න මගේ කටට ආවා. එහෙමයි. නමුත් මම ඒක කිව්වේ නෑ මොකද ස්වාමීන් වහන්සේ මම දන්නවා අදත් ආ මේකත් එනම් සුවිශේෂී පාරමිතාවක් කියලා ප්‍රකාශ කරයි කියන මේ නේද? <laughs> බය කරත් නෙවෙයි. <laughs> ඉතින් ඇත්තටම මේ අදිස්ථාන පාරමිතාවත් ඇත්තටම ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ මතක් කරපු දේ මේක සුවිශේෂී පාරමිතාවක්. එහෙමයි. එහෙමයි. අපි හඳුරන්නේ එතකොට අපි තවත් දුරට පොඩ්ඩක් මේ පාරමිතාව ගැන අවධානය යොමු කරමු අදිෂ්ඨාන පාරමිතාව සහ අදිෂ්ඨානය සහ ප්‍රාර්ථනාව අතරේ තියෙන වෙනස ගැනත් අපි පොඩ්ඩක් සාකච්ඡා කරමු දැන් සමහර දැන් මට හිතෙන විදිහට නම් අපි හඳුරන්නේ අදිෂ්ඨානයක් අපි කරන්නේ ගොඩක් වෙලාවට ක්‍රියාවක ආරම්භයට කලින් ක්‍රියාවක් ආරම්භ කරන්න කලින් අපි අදිෂ්ඨාන කරගන්නවා ප්‍රාර්ථනා කරන ක්‍රියාවක අවසානයේ මේ ක්‍රියාවේ බලයෙන් මෙසේ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එතකොට වඩාත්ම ප්‍රබල අපි හන්නේ දැන් ප්‍රාර්ථනා කියන එක පාරමිතා ගණයට වැටිලා නැහැ අපි. නෑ. අදිෂ්ඨානය කියන එක එහෙම වෙන්න හේතුවක් තියනවද? මොකද්ද ඒක ප්‍රබලත්වය කොහොමද? අපරම ස්වාමීන් වහන්සේ එතන කෙටිම පිළිතුර තමයි ප්‍රාර්ථනාවට වඩා අදිෂ්ඨානය දාස් ගුණයකින් ප්‍රබලයි. ප්‍රබල එහෙම ඇත්තටම මේ ප්‍රාර්ථනා නම් අපි දැන් ඔය නොයෙක් දේවල් තැන්වල ඔය යාතිකා කරන තැන්වල හැම තැනම ප්‍රාර්ථනානේ. එහෙම ඔය ප්‍රාර්ථනා කරන විදිහට හරියනවා නම් ඉතින් මේ ලෝකේ අපේ මේ විශේෂයෙන් මේ තමයි ලංකාවේ බලපහම කිසිම අඩුවක් නැහැ. මොකද තථාගතයන් වහන්සේ දේශනා කළා කියනවා මේ ප්‍රාර්ථනාවෙන් යම් කිසි කෙනෙක් ජාතක පාළියේ තියෙනවා ප්‍රාර්ථනාවෙන් গুপ্ত දේවල් වලින් යම් කිසි කෙනෙක් සෞභාග්‍ය බලාපොරොත්තු වෙනවා නම් එයාට නිඳා වේවා කියලා. ජාතක පාළිය සඳහන් වෙන්නේ. ඉතින් ඒ නිසා ස්වාමීන් වහන්සේ ප්‍රාර්ථනාවේ ඇති දෙයක් නැහැ. ප්‍රාර්ථනාවේ සියල්ල ඉෂ්ට වෙනවා නම් කොවිඩ් මේ වෙනකොට නැති වෙලා නැති වෙන්න ඕන. ඉතින් ඇත්තටම සම අදිෂ්ඨානය ස්වාමීන් වහන්සේ කිව්වා වගේ ඉතින් අදිෂ්ඨානය තමයි දැන් අර දැන් අපි මෛත්‍රී භාවනාව වුණත් අපි එතනදී කර්මස්ථානයේ අපි පුරුදු වෙලා තියෙනවා මම සුවපත් වෙම්මා දුක් වෙම්මා නිරෝගී වෙම්මා ආදි වශයෙන් වේවා වේවා කියන ප්‍රාර්ථනාව. ඇත්තටම අපි එතනදී වුණත් අපේ සම්මාන්තයෙන් ඇත්ත සිහිපත් කරපු විදිහට එතනදී වුණත් අපි ස්ථීර අදිස්ථානයක මම සුවපත් වෙමි කියන ඒ ස්ථීර අදිස්ථානයෙන් අපි ඒක ඒ කර්මස්ථානයේ තව වඩනවනම් සාමතේ මෛත්‍රිය හොඳට හිතේ වැඩ කරනවා. ඒ මෛත්‍රිය ඇත්තට සැබෑවින්ම අපිට ඇති කරගන්න අවස්ථාව ලැබෙනවා. ඉතින් දැන් අපි සාමාන්‍ය අනිත් දේවල් වුණත් බැලුවොත් සාමාන්‍ය කෙනෙක් ළමෙක් අධ්‍යාපනය හදාරනකොට මට ඉගෙන ගන්න ලැබේවා ලැබේවා කියවට වැඩක් නැහැ මම ඉගෙන ගන්නවා එහෙම කියන්නේ ස්ථිර අදිස්ථානිකුත් ළඟට ඉගෙන ගන්න පුළුවන් එහෙම එතකොට මේ අදාළ ඉලක්කයට යන්නට යාට අදිස්ථානයක් අදිස්ථානයක් තියෙනවා ඉතින් එහෙනම් අපි හන් දැන් උදාහරණයකට ගත්තොත් මෛත්‍රී භාවනාවෙන් අපි හන්නේ මම නිරෝගී වෙම්වා කිය කිය ප්‍රාර්ථනා කර කර කවුරු හරි වැස්සේ ගිහිල්ලා තෙමෙනවා ඉතින් වැස්ස ගිහිල්ලා තිබුණොත් කොච්චර මං නිරෝගී වෙම්වා කියලා ප්‍රාර්ථනා කළත් එම්බිරිසාව හැදෙන තිරීට වැඩි. හැබැයි මම නිරෝගී වෙමි කියලා අදිස්ථාන කරන කෙනා අපි හන්නේ වයසේ යන්න උනත් කුඩයක් අරගෙන යනවා. පැහැදිලිවම. ඒක මොකද නිරෝගී වෙලා ඉන්න අදිස්ථානයක්. රැස්ස විතරක් නෙවෙයි ආහාරයක් ගන්නකොටත් එයා කල්පනාවෙන් අනුභව කරනවා. අනුභව කරනවා. ඒ මොකද ඒ ස්ථීර අදිස්ථානයේ තියෙන නිසා. ඒකර දැන් මම වෛර නැත්තේක් වෙමි කියලා හිතනකොට අපි හන්නේ කවුරු දන්නා මම එයාත් එක්ක වෛර කරන්නේ නැහැ කියලා එයාට අදිස්ථානයක් තියෙනවා. නැත්තම් මට මට කවුරුවත් නොබනී වාගේ කිය අමුතුයි ප්‍රාර්ථනා කර කර පැතුම් පරිගණගෙන ඉන්නවට වැඩිය අපි දන්නේ ලෝකයේ හැටි කවුරු හරි බනී. හැබැයි කිසි කෙනෙක් බැන්නත් මම මගේ ඉවසීමේ ගුණය අතහැර ගන්නෙ නෑ. මම ඉවසනවා. මම හොඳට මෛත්‍රිය පුරුදු කරනවා, වෛරය අඩු කරගන්න අදිෂ්ඨාන කරනවා කියන එකේ මහ විශාල බලයක් තියෙනවා නේද අපේ. ඇත්තටම විශාල බලයක් වෙනසන් මොකද විතර තියෙන්නේ කුසලයේම තමයි. එහෙනම් කුසලයට තියෙන අර ඒක ධර්මච්ඡන්දය කියලා කුසලච්ඡන්දය කුසලච්ඡන්දය එහෙමයි අර ස්ථීර දැන් කුසලයේ සඳහා ස්ථීර අදිෂ්ඨානය අදිෂ්ඨානය එහෙමයි ඉතින් ඒක මහ ප්‍රබලත්වයක් එතන තියෙනවා හැබැයි සාමාන්‍ය විශේෂ දෙයක් එතන මතක් කරන්න ඕනේ දැන් අපි සාමාන්‍ය මම දැන් අදිෂ්ඨානය කියන එක පිළිබඳව මේ චෛතසිකයේ හෙව්වා එහෙමයි ඇත්තටම සිතුවිල්ලක් හැටියට අපිට නිතර මහ කුසලයක් කියලා කියන්න බෑ මේක. සාමාන්‍යයෙන් කුසලයක් නෙවෙයිම කියලා කියන්න බෑ. අපිට හොඳ දෙයක් කරන්න තියෙන අදිෂ්ඨානය. නමුත් ඒ අදිෂ්ඨානේ ක්‍රියාත්මක කරොත් තමයි ඊට අනුරූපව අපට කුසල් සිතුවිලි පහළ වෙන්නේ. කුසල් සිතුවිලි පහළ වෙන්නේ නැත්නම් ඕන කෙනෙකුට මේ අදිෂ්ඨාන කර කර ඉතින් වැඩක් කරන්නේ නැහැ. නිකන් අදිෂ්ඨාන කර කර යන්නත් පුළුවන්. අපි හැම එකම මේ විරිය චෛතසිකයට ගැලපෙන්න. ඔව් විරිය චෛතසිකයට යම් සම්බන්ධයක් තියෙනවා. නමුත් මම දැක්ක අටුවාවේ තියෙනවා මේ අදිස්ථාන කළ පමණින් ඒක මහ කුසලයක් බවට පත් වෙන්නේ නැහැ. එහෙමයි. ඒක ක්‍රියාත්මක වෙන්න ඕන. ක්‍රියාත්මක වීම තුළ තමයි ඒක අදිස්ථානයක් බවට මේ කුසලයක් බවට පත් වෙන්නේ. දැන් ඇත්තටම දානයක් වුණත් දැන් සීලයක් වුණත් සම අදිස්ථානයත් එක්ක එක ඉස්සරහට යන්න ඕන. එහෙමයි. අපි හන්නේ දැන් එතෙන්දී හොඳ ධනකට ආවා. දැන් දානයක් දෙනකොට අපි කියනෝනේ තුන්සිත පහදවාගෙන දන් දෙන්න කියලා. පූර්ව චේතනා, මුංජන චේතනා, අපරිචේතනා කියලා. ඒතර පූර්ව චේතනාව නිකන් අපිට ගන්න බැරිද අදිෂ්ඨානයක් විදියට. ඔව්. නෑ ගන්න පුළුවන්. දවසේ දානයක් දෙනවා කියලා අදිෂ්ඨාන කරගන්නවා. ඔව්. එතකොට ඒක ඒ චේතනාව ඔව් ඒක තමයි සම්මාත ඒක ඒ අදිස්ථානය ඇත්තටම ඒක ගන්න පුළුවන්. එහෙමයි. නමුත් අපි పూర్ව චේතනාවෙන් විතරක් සාමනාද මේ කුසලේ සම්පූර්ණ වෙන්නේ නැහැ. එහෙමයි. పూర్ව මුංචන අපරිපූර්ණ අවස්ථාවට එන්න නම් ඒක ක්‍රියාත්මක වෙන්න ඕන. එහෙම. එහෙම නැතුව අදිස්ථාන කළපමණ නමුත් මේ අදිස්ථානයේ තියෙන ප්‍රබලත්වය අර දැන් අපිට මෙතනදී ලේසියෙන්ම හිතර ගන්න තේරුම් ගන්න පුළුවන් දේ තමයි අපි පාරමිතා නවයේම දාන සීල නෙක්ඛම්මාදී පාරමිතා නවයේ අදිස්ථානයේ හැර ඊතුරු පාරමිතා නවයේම ඉතාම හොඳින් පාරමිතා හැටියට උපපාරමිතා හැටියට පරමත්ත පාරමිතා හැටියට විශේෂයෙන් පරමත්ත පාරමිතා හැටියට පුරන්න මේ අදිස්ථානය ඒකාන්තයෙන්ම ඕන කරනවා. එහෙම. අදිෂ්ඨානය ඒකාන්තෙම ඕන කරනවා වගේම ඒ අදිෂ්ඨානය හා අමෝහ චෛතසිකයක් බැඳිලා නැද්ද අපේ හාන්දරේ? කුසල චෛතසික කියන්නේ සංඝංශ සාන හොඳ තැනකට ආවද අමෝහය කියන්නේ හරියට මේ කෝච්චි කර එන්ජිම වගේ. එතකොට කෝච්චි පෙට්ටි ටික ගැන ආයේ ඉතුරු කුසල් චෛතසික ගැන අහන්න දෙයක් නෑ. අමෝහේ ප්‍රඥා වේදනා කියන්නේ. ඒක පූර්වංගම වෙනවා කියන්නේ අනිත් ඒවා පහල. අනිත් දේවල් ඉතින් අනිවාර්යෙන්ම සද්ධා, සති, විරිය, සියලු চৈতසික වැඩ කරනවා. සද්ධාම තියෙනවා නම්. එතකොට අපි හඳුනන අර මෛත්‍රී භාවනාව ගැන සඳහන් කරපු නිසා මම දැකලා තියෙනවා බොහෝ හාමුදුරුවරුත් මෛත්‍රී භාවනා කරනකොට අපි හඳුනන්නේ Tamanට මෛත්‍රී කරනකොට ප්‍රාර්ථනාවට වැඩි අදිෂ්ඨානය ඇති කර ගන්නවා. කියන්නේ මම වෛර නැත්තේක් වෙම්වා කියනකට වැඩි මම වෛර නැත්තේක් වෙමි, තරහ නැත්තේක් වෙමි කියලා. හැබැයි අපි හඳුනන්නේ අපිට බැහැනේ අනිත් අය වෙනුවෙන් අදිෂ්ඨාන කරන්න. මම වෛර නැත්තේ කෙමි තොපි වෛර නැතුව වෙව් කියලා මෛත්‍රී කරන්න බැහැනේ. එතෙන්දී අපිට කරන්න තියෙන ප්‍රාර්ථනාවක් ප්‍රාර්ථනාවක් තමයි. ඒකදී අපිට ඇත්තම ප්‍රාර්ථනා අනිත් අය වෙයිද නැද්ද කියලා අපි දන්නේ නැහැ. අපිට කරන්න පුළුවන්. සානසිතින් මේක තම තමා සම්පූර්ණ කරගන්න තම තමන් නැනපම්මණයෙන් දියුණු කරගන්න වැඩපිළිවෙලක්. මේ අපිට කිසි කෙනෙකුට දැන් බුදුරජාණන් වහන්සේටවත් බෑනේ ස්වාමීන් වහන්සේ මාර්ගය පෙන්වාට නිවන අවබෝධ කරවලා දෙන්න බෑනේ. එහෙම. ඉතින් උන්වහන්සේ මාර්ගයේ පෙන්වන අපි අවබෝධ කරගන්න ඕන. සහ අපි හඳුනන ප්‍රාර්ථනාව අපිට පුළුවන් අනිත්‍ය වෙනුවෙනුත් කරන්න. අපිට අදිෂ්ඨානය අනිත්‍ය වෙනුවෙන් කරන්න බෑ නේද? ඒක අදිෂ්ඨානය කොහොමද කරන්න බෑනේ ස්වාමීන් වහන්සේ. එහෙමයි. මොකද අදිෂ්ඨානය කියන්නේ අපි තවන් කරන දෙයක්. කරන දෙයක්. එතකොට අපිට වෙන කෙනෙක් අපිට මේ අරක මෙයා කරා ඉතින් ප්‍රාර්ථනාව තමයි කරන්න වෙන්නේ. එහෙම. ඒක වෙයිද නැද්ද කියලා ඉතින් කියන්න කියන්න බෑ. එහෙමයි. දැන් අපිට පුළුවන් ඔබට නිවන් සප ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න. හැබැයි අපි ප්‍රාර්ථනා කළ පමණින් එයාට නිවන් සප ලැබෙනවා කියලා සාතිකයක් දෙන්න සාතිකයක් දෙන්න බෑ. ඇත්තටම දැන් නිවන අප නිවන වුණත් අපිට Tamanට නම් පුළුවන් මම නිවන් දකිනවා. ඒක අස්තිර අධිෂ්ඨානෙන් හිතන්න නම් කරගන්න. ඇති කරගන්න. නමුත් වෙන කෙනෙකුට ඉතින් කොහොමත් ඒ ප්‍රාර්ථනාව හරියන්නේ නැහැ. එහෙමයි. එතකොට අපි හඳුරන්නේ මේ අධිෂ්ඨාන පාරමිතාව සම්පූර්ණ කිරීම සඳහා කොහොමද කෙනෙක් ප්‍රවේශ වෙන්නේ? මොන මොනවද ඒවට අවශ්‍ය කරන වටපිටාව? ඔව්. ඇත්තටම ස්වාමීන් වහන්සේ දැන් මේ අදිෂ්ඨානයක් නැතුව අපි දැන් ලෞතුරා බුද්ධ රාජ්‍යයේ පැත්තකින් තියමුකෝද? ලෞතුරා බුද්ධ රාජ්‍ය නෙවෙයි සාමාන්‍යයෙන් අධ්‍යාපනයක් ලැබුවත් කෙනෙකුට අදිෂ්ඨානයක් අවශ්‍යයි. නැත්තම් ඒ ළමයා කරන්නේ අධ්‍යාපන වල ටිකක් ඉගෙන ගන්නවා මේක බෑ කියලා තව එකක් ඉගෙන ගන්නවා. ආ මේකත් හරියන්නේ නැහැ තව එකක් ඉගෙන ගන්නවා. අන්තිමට එයාට උගතෙක් වෙන්න බෑ. ඊළඟට ස්වාමීන් වහන්සේ දැන් අපි ගත්තොත් රැකියාවකට ගියොත් කෙනෙක් සාමාන්‍යයෙන් ඔන්න ආපෝ මෙතන හරියන්නේ නැහැ කියලා. ඉතින් අර අදිස්ථානයක් නැහැ මෙතන ඉන්නවා මං කොහොම හරි එක සැරයක් මට මහත්තයෙක් කිව්වා. ඉතින් බොහොම ඉස්සර මේ මහත්තයා මුල්ම කාලේ දැන් එයා වයෝවෘද්ධයි. රැකියාවට ගියාම එතන හිටපු අය ඉතින් මෙයාට මොයේ කරදරගෙන කියන්නේ එතන ඉන්න බැරි වෙන තත්ත්වයට හැදුවා. එහෙම. මෙයා ස්ථීර අදිස්ථානේ මට මොනවා කරත් මම මෙතන අතහරින්නේ නැහැ කියලා හිතියා. ඒ මහත්තයා එතෙන්දී දැන් අපි ඒක හිතාගන්න අදිෂ්ඨානයට වෙන්නේ නිකන් ඉලක්කයක් කියලා කිව්වොත් ඔව් ඉලක්කයක් ඇත්තටම ඉතින් ඒක ඒක අදිෂ්ඨානයත් එක්කෙන ඉලක්කයක් ඉලක්කයක් එහෙම එතුමා අදිෂ්ඨාන කරන කොහොම හරි මම මෙතන ඉන්නවා මේක කාගෙන හැමදාම තියෙන්නේ ඉතින් එතුමා මට කිව්වා ස්වාමීන් වහන්සේ හරි පුදුමයි මේ තරුණ අපේ දරුවන්ට මේවා මේ කොහොම මට අවබෝධ කරන්නද කියලා තේරෙන්නේ අන්තිමට මම ඒ ආයතනයේ ප්‍රධාන පුටුවට මට එන්න පුළුවන් වුණා. ඒතර බලන්න අර ඒ ඉවසීමෙන් අර ලැබෙන සැනසෙල්ල. ඒතර එතනදී සම්පත එතනක් ස්ථිර අනිස්ථානයක්. එතකොට දැන් ඒ වගේ. ඊළඟට දැන් අපි ඔය සාමාන්‍යයෙන් අහපු ප්‍රශ්නෙත් එක්ක අපි ගත්තොත් දැන් මේකට මේ ප්‍රවේශයක් හදාගන්න අපි ටික ටික මේක මහා ලොකු දේවල් නැතුව අපි ප්‍රතිපත්ති පැත්තෙන් ගත්තොත් අපි පන්සිල්. පන්සිල් දැන් කෙනෙකුට පන්සිල් සමාදන් වෙනකොට මේ පන්සිල් සමාදන් වෙන්න පුළුවන්. ඊළඟට ඉතින් පන්සිල් කැඩෙන තාක් මේ කියන්නේ මේ අවස්ථාව වෙනකන් ඕනම් පැයක් දෙකක් තුනක් කෙනෙකුට සිල් ආරක්ෂා කරගෙන ඉන්නත් පුළුවන්. එහෙම. ඒ ඉස්සෙල්ලා ආරම්භයක් විදිහට යා අදිෂ්ඨාන කරගන්න දැන් මම පන්සිල් සමාදන් වෙනවා මේ පැයේදී. ඉදිරි පැය කිසිම ආකාරයකින් මේ සිල්පද පහ කඩාගන්නේ නැහැ කියලා අදිෂ්ඨාන අදිෂ්ඨානයක් කරගන්න. ඒ පැය රකින්න. හැබැයි ඉතින් පැය කියන්නේ නම් බොහොම සුළු අවස්ථාවක්. එහෙමයි. අපි සතියක් කියලා ගත්තොත්. එහෙමයි. අපේ අදිස්ථාන පාරමිතාවක් පුරන අවස්ථාවක් මුළු වශයෙන් යනවන ඉස්සරහට සතියක් වෙනනම් මේ බොරු කියන්න වෙන වෙන ඔය කියන විදිහට යම් යම් අය ආව මදුරුව කෑව සතියක්ම මදුරුව නොකා ඉන්නේ නැහැනේ අපි හැමෝම ඊළඟට වෙනත් වෙනත් ආකාරයෙන් අපි හරි ඒ විදිහට ගත්තොත් ස්වාමීන් වහන්සේ දැන් අපි අපි සම්මත කෙනෙක්ට ගත්තක් තියෙනවා අපි හිතමු පැයක් ඉඳලා ඉන්නේ පැය දෙක පැය තුන ඊළඟට සතිය එහෙම ඉතින් දැන් සතිය ඊළඟට ඒක මාස දක්වා එහෙම අදිස්ථාන කරගන්න මම කොහොම හරි මේ චිත්තාපද පහ ආරක්ෂා කරනවා. එහෙමයි. ඉතින් ඊළඟට ස්වාමීන් වහන්සේ දැන් ඊළඟට පුළුවන් ආදි වට්ටමක සීලය සමාදන් වෙලා ඒකත් අර විදිහටම සතියක් ආරක්ෂා කරනවා. ඉතින් ක්‍රමානුකූලව අර අදිෂ්ඨාන කරගන්නවා. අපි යන්නේ තව දෙයක් අහන්න ඕන මෙතෙන්දී. දැන් සමහර අය හඳුරන්නේ දැන් මේ මේ පන්සිල් ආදි වට්ටමක සීලයට යන තැනදී හිඳයි මට මතක් වුණේ. සමහරු කියනවා පන්සිල්ම එක මේ පහම එක සැරේම රකින්න අමාරුයි. ඒ හින්දා එකින් එක මේක රැකලා පුරුදු වෙන්න බෑ. එහෙම ක්‍රමයක් තියෙනවා දහඳුන්. පංචිල් පද පහ වෙන වෙනම රැකලා රකින්න පුළුවන් ද? ඒ නැත්නම් පහම එක සැරේ රකින්න ඕන දා. දැන් ස්වාමීන් ඇත්තටම සීලය කියලා කියන්නේ ඉතින් දැන් මේ බොරුවට රකින්න බැරුව සමාදන් වෙනට වඩා අවංකවම මේ ශික්ෂාපද පහෙන් එකක් සමාදන් වෙන්න. Tamanට පුළුවන් එකයි නම් ඒක ආරක්ෂා කරනවා. එහෙම. ඒක අදිස්ථාන කරන මම සතෙක් නම් මරන්නේ නැහැ. එහෙම. ඉතින් ඊළඟට මේ ශික්ෂාපදේ සමාදන් වෙලා දැන් ඒ ගැන තමන් හිතනවා නේ මම මෙහෙම හිටියට මතුරුවෙක්වත් මරන්න නැති පුජ්‍යලෙක්නේ. මේ ධර්මයේ තියෙන ආනුභාවයක් සීලේ ටික කාලයක් පුරුදු කරනකොට මදි වෙනවා. එහෙම. තව දෙයක් කරන්න හිතෙනවා. සහ සතුටක් ඇති වෙනවා. සතුටක් ඇති වෙනවා පුදුම සතුටක්. ඒතර එක සිල්පදයක් රැකීම තුළ මේ වගේ ආධ්‍යාත්මික සුවයක් ලැබෙනවා නම් තව එකක් රැක්කොත් මට කොච්චර සුවයක් ලැබෙනවද? අන්න හරියට. ඉතින් ඊළඟට සාමන තව ඉතින් කාලයක් ගිලවන සතියකින් නැත්තම් මාසෙකින් ඔන්න තව ශික්ෂාපදයක් හේතු කරගන්නවා. ඊළඟ තමන්ට මෙතන දැන් හැමදාම තමන් නිින්දට යනකොට කලින් සීලය ගැන මෙනෙහි කරනවා. මම මෙහෙම හිටියට සතෙක් මරන්නේ ඊළඟට අනුන්ගේ නොදොන් ඉදිකටක දෙයක් මම ගන්න නැතුව ජීවත් වෙන නිසා තමන්ට අර තිබ්බට වඩා ලොකු සතුටක් ඇති. එහෙම. ඊළඟ තව ශික්ෂාපදයක්. ඒක පිළිවෙලට ඕන නැහැ. එහෙම. තමන්ට පුළුවන් නම් බොරු නොකිය ඉන්න. හොඳ දැන් ඒක අදිස්ථාන කරගන්න. ඔය විදිහට සාමහන්ස අවංකවම ස්ථීර අදිස්ථානයෙන් ඒ විදිහට ශික්ෂාපද පහ ආරක්ෂා කරන්න කෙනෙක් පෙළඹුණොත් ස්වාමීන් වහන්සේ ඒ ජීවිතේ තාම හොඳින් ඒ ශික්ෂාපද පහ රකින්න පුළුවන්. ඒ අනුපුබ්බ ශික්ෂා කියන අනුපුබ්බ ශික්ෂා පැහැදිලිවම සාමාන්‍ය. එතකොට සම්මත එතනදි මොකද එයා ඒකේ ආනිසංශ දෙක දෙකයි ඒක ආරක්ෂා කරන්න පෙළඹුණේ. එහෙමයි. ඒකෝ මේ ශික්ෂාපදේ තමන්ගේ අර අපි සාමාන්‍ය භාවිතයේ කියන බෙල්ල කැපුවා ආය යාට ශික්ෂාපදයක් කඩන්න බෑ. ඒ අදිස්ථාන එතන ඒ ශක්තිය ඇති වෙනවා. ඇති වෙලා තියෙනවා. ඉතින් ඔය විදිහට සාමනහ දැන් ක්‍රමානුකූලව දැන් ඔන්න ප්‍රවේශයක් හදාගෙන දැන් සීලවන්ත වෙලා ඊළඟට දැන් එයා හිතනවා මම පොය 12 නම් අතහරින්නේ නැහැ. මම සීල ගන්නවා දිගටම. මේ පොය 12 ඔන්න ශික්ෂාපද ආරක්ෂා කරනවා. ඒ කියන්නේ ධර්මයේ තියෙන දෙයක් තමයි කරන්න කරන්න තව මදි. එහෙමයි. ඊළඟට ඔන්න දවස් 10ක් මම සීල් සමාදන් වෙලා ඉන්නවා. ඉතින් නැත්තම් මම දවස් 10ක භාවනාවට ස්ථානකට යනවා. ඉතින් ඔය විදිහට ස්වාමීන් වහන්සේ මේ අදිෂ්ඨානයත් එක්ක කුසල් මවන්න පුළුවන්. එහෙම. දැන් මොකද දැන් එයාට එකින් එකට හැබැයි මේක එකපාරම අර ඉහළම කොඩිය ගන්න ගියොත් නම් වැඩේ කෙරෙන්නේ නැහැ. එහෙම. ක්‍රමානුකූලව තමයි අනුපිළිවෙලින් යන්න ඕන. ඊළඟට ස්වාමීන් දැන් හිතනවා දැන් ස්වාමීන් වහන්සේ මතක් කරපු විදිහට මෛත්‍රියෙන් අද දවසේ මම මෛත්‍රියෙන් ඉන්නවා. නම් සතියක් මෛත්‍රිය කියලා දැන් Tamanට හිතා ගන්න බැරි සතුටක්. මේ Tamanද කියලා Tamanට හිතා ගන්න බෑ. එහෙම. දැන් පැවිද්දෙක් නම් හිතනවා අනේ මම මේ සතියේ පුංචිම ආපත්‍යයක්වත් වෙන්නේ නැතුව මම මේ සතිය ගත කරනවා. එහෙමයි. උත්තරේ පැවිද්දාට සම්හාත ඉතින් ඊළඟට ඒක මාසේ ඊළඟට අවුරුද්ද ඉතින් මුළු ජීවිතාන්තය දක්වාම ඉතාම හොඳින් සිල් ආරක්ෂා කරන්න මේ අදිස්ථාන උපකාර වෙනවා. ඊළඟට දුතාංග පුරණ භික්ෂුවකට අනේ මම මේ දුතාංග ටික සමාදන් වෙන්න ඕන. ඉතින් දුතාංග එකක් සමාදන් කරගෙන දෙකක් සමාදන් කරනවා. ওই විදිහට ස්වාමීන් වහන්සේ අදිස්ථානයේ තියෙනවා නම් හුද්දට මේ පාරමී ධර්මයන් සම්පූර්ණ කරන්න පුළුවන්. ඕනම කෙනෙකුට මේකට ප්‍රවේශය හදාගන්න තියෙන බොහොම පොඩියට. අපි හන්නේ දැන් පාරමී ධර්ම පූර්ණණය කළා නිවන් සුව සාක්ෂාත් කර ගැනීම සඳහා මමත් නෙවෙයි. නමුත් කෙනෙකුගේ ශාරීරික නිරෝගී භාවය සලසා ගැනීම පිණිස දැන් වෛද්‍යවරයෙක් හමුනාම කියනවා මෙහෙම ආහාර ගන්නව වැඩි මේ මේ එහෙනම් මේ තෙල් කෑමෙන් වළකින්න. සීනි කන්න එපා. දැන් එහෙම කිව්වොත් දැන් සීනි අමාරුව තියෙන අයට අපේ ආන්දර වැඩිම ආස සීනි කන්න. ඒ වගේ ආශාවල් වෙනවා. එතකොට මේ ආහාරය ඇතිපදන් එහෙම රුචිසේ කන්නට තියෙන හැමැත්ත නවත්ත ගන්න අදිෂ්ඨානයේ බලපාන අවස්ථා තියෙනවා නේද? දැන් සංසේ ඒ සඳහා අදිෂ්ඨානය අත්‍යවශ්‍යයි. මොකද දැන් හොඳ ආහාරයක් දැක්කහම ඒක නොකා ඉන්නවා කියන එක ලේසි වැඩක් නෙවෙයිනේ. මොකද සාමාන්‍යයෙන් අපේ මේ දිව පුරුදු වෙලා තියෙන රසයට. ඊළඟට මේ ඇහැ පුරුදු වෙලා තියෙන අපි කැමති ලස්සන රූප වලට. කියන්නේ කොටින්ම කිව්වොත් මේ මේ පංච ඉන්ද්‍රියන් වලට ගෝචර වන ඒ ආස්වාද ජනක දේවල් තමයි මේක ඉල්ලන්නේ. මොකද අපි සසර පුරාවටම ස්වාමීන් ඒ පැත්තම හුරු කරලා ඇවිල්ලා තියෙන්නේ. අපි ගත්ත සාමාන්‍යයෙන් අකුසලයේ පැත්තට හිත යනවා කියන එක ස්වාමීන් වහන්සේ හොයන්න බෑනේ. ඉතින් අකුසලයේ පැත්තට දැන් අපි අකුසලයක් ලක්ෂණ දැන් රසයේ තියෙන ගිජුකමත් එක්තරා ලෝභයක් නේ එහෙම. එතකොට දැන් බලන්න ඒ පැත්තට නෑ අද අද කෑවට මං හෙට කන්නේ. නෑ අර හරියට අර මේ අර මොකද ගුඩුවා අර කිතුරු ගහට ගිහිල්ලා එහෙම කියනවා කියනවා නේද? මොකද හම්බෙන්නේ මම සාමාන්‍ය වහරේ තියෙන කතාවක්. එහෙම. දැන් දැන් සාමාන්‍ය කිතුල්ලට කාපුවාම ගුඩුවාට බොහොම අමාරුයි මල පහ කරන්න. ඉතින් දැන් ඉතින් ඉස්සල දවසේ කාලා අර මල පහ කරන වෙලාවට උගුඩුවා හිතනවලු ආයෙනම් මම ජීවිතේටවත් ওই පිටුල පැත්තටවත් යන්නේ නැහැ. ඒ විදිහට සාමාන්‍යයෙන් අන්තිමට දැන් ඉතින් ඔක්කොම කරදර ඉවරුණාට පස්සේ ඔන්න දැන් කිතුල පැත්තට යනවා. එතකොට මම අදිස්ථාන හිතනවලු මම මේ ගහ පැත්තට ආවට ඉතින් මං ගහට නගින්නේ නැහැ ඊළඟට දැන් ඊළඟ අත්තකට කොහොම හරි වහනවා. මං අත්තකට ආවට මම කිතුල කන්නේ නැහැ. කිතුල්ලට කන්නේ නැහැ. ඉතින් අන්තිමට ඉතින් ඔහොම ගිහලා අන්තිමට ස්වාමීන් වහන්සේ ඔහොම පියවරෙන් පියවර ගිහිල්ලා අඩ කෑවට මං ආයේ ඒක කන්නේ නෑ නේද? අද එකක් කෑවට කියලා අපි අද අන්තිමට මම අද කෑවට ආයෙ ආයෙත් පහෝදාට ඒ විදියට. එතකොට සාමාන්‍යයෙන් ඒකෙන් තේරෙන්නේ අර අර ඒ පැත්තට අපි ඇදිලා යන වැඩි. එහෙම දැන් ඒ වගේ අර ඩයට් කරන පිරිසක් ඉන්නවා. කියන්නේ අද විතරක් කාලේ හෙට ඉඳලා මම මේ ඩයට් පටන් ගන්නවා කියලා ශරීරය වර්ධනය කරන මේ ස්වභාවය අඩු කරගන්න ඉන්නවා කියලා හිතනවා. හැබැයි අපේ හාමුදුරනේ සමහරව මහා ස්ථූල ශරීර තිබෙන අය අදිෂ්ඨාන ශීලීව ආහාර වර්ජනය කරලා ආහාර අවම වශයෙන් කාලා බොහොම ඉක්මනින් ශරීරය කෙට්ටු කරගෙන ඉන්න අවස්ථා තියෙනවා. එතකොට අපි අහන්නේ එතන එයාට ඒ වගේ ලොකු කැපකිරීමක් කරන්න හැකියාව තියෙනවා නම් ඒ වගේ කෙනෙක්ට අපි හඳුන්නේ පහසුවෙන් හිත උනත් වඩන්න ලේසි නේද? අනිවාර්යයෙන්ම සානද. මොකද මේ හැම දෙයකම සමග ලෞකික පැත්තට දක්ෂතාවයේ තියෙන කෙනා තමයි ලෝකෝත්තර පැත්ත හදාගන්නේ. එහෙමයි. දැන් පාරමිතා ගත්තත් ඊළඟට ස්වාමීන් වහන්සේ දැන් ආර්ය අෂ්ටාංග මාර්ගය උනත් බලන්න ලෞකික ආර්ය අෂ්ටාංග මාර්ගයේ ලෞකික පැත්ත දිනු කරගත්තේ නැත්නම් ලෝකෝත්තර පැත්තක් ගැන කතා කරන්න බෑනේ. එහෙමයි. ඒකෝද අපේ ස්වාමීන් වහන්සේ කිව්වා වගේ දැන් අර ස්ථූල ශරීර තියන අය ඒ අවශ්‍ය ප්‍රමාණයට ශරීරය හදාගන්න ලොකු කැපකිරීමක් කරන කෙනෙකුට ඇත්තටම එතෙන්න විශාල කැපකිරීමක් කරන්න ඕනේ මේක අපි ලෞකික පැත්තට ඒ වැඩේ සිද්ධ වුණාට නමුත් ස්වාමීන් වහන්සේ එතනදී යා කරන්නේ මේ අර මේ පංචකාමය ඉල්ලන දේ යා දෙන්නේ නැහැ. එහෙමයි. දැන් ජිම් එකකට ගිහිල්ලා මොන්න තරම් මේ වෙහෙසිලා බර උස්සනවා ව්‍යායාම කරනවා ශරීරයට පීඩා දෙනවද අදිෂ්ඨානයක් එක්ක මේ ශරීරය හදාගෙන හදාගෙන. ඒතකොට ඒ කැපකිරීමම අදිෂ්ඨානය මුසු කරගෙන සිත සකස් කරගන්න යොදාගත්තොත් පැහැදිලිම දැන් ඇත්තටම අපි දැන් කය හදන වැඩ පිළිවෙල ගැන කිව්වොත් එතන ස්වාමීන් වහන්සේ ඉතින් අර සක්කාය දිට්ඨියම තමයි. එහෙම. නමුත් අපි දැන් ස්වාමීන් වහන්සේ කියපු දේ මට හොඳට තේරුණා. දැන් ඒ කරන උත්සාහය මේ ලෝකෝත්තර පැත්තට දාගත්තොත් එයාට පැහැදිලිවම ඕනම කුසලයක් කරගන්න හැකියාව තියෙනවා. ඒ කියන්නේ කය මේ නිරෝගී කරගන්න එපා කියනව නෙවෙයි. නෙවෙයි. ඒ දේ කරන ගමනේම ඒව ඒවට වැඩි සැපකිරීමක් සිත නිරෝගී කරගන්න දක්වන්න ඕන කියන්නේ. පැහැදිලිවම සංඝාන්තය. දැන් ඇත්තටම දැන් අපි ඒ ගැන කල්පනා කළ බැලුවොත් වෙන අර තථාගතයන් වහන්සේ මේ කයත් බොහොම සැහැල්ලුවෙන් පවත්වා ගන්න ඉතින් අපිට ක්‍රම මේ විනය පිටකයේ තුල ඕන තරම් කියලා දීලා තියෙනවානේ. එහෙමයි. ඒ මොකද කය හොඳට තිබුණොත් මම අර කිව්වේ මෙතන අදහස් කරේ අපි කයම හිස්මුදුනේ තබාගෙන ඒ වෙනුවෙන්ම කැප වෙන අවස්ථා තියෙනවානේ. ඉතින් සාමාන්‍ය ධර්මයක් හිතක් තරලවක් මොකක්වත් හිතන්නේ නැහැ. නමුත් මේ කයම ස්ථිරයි මේක ලස්සනට තබා ගන්න ඕන කියන අදිස්ථානය යන්නේ කර අන්න අකුසල පාර්ශවේ මම කියන්නේ ඒ පැත්තට ටිකක් වැටෙනවා මොකද ධර්මයේ පැත්තට යන්නේ නැති කෙනාගේ සහ අපේ හන්දර දැන් සිහිපත් කරගෙන ආවේ දැන් මේ අදිස්ථානය ඇති කර ගැනීම සඳහා ප්‍රවේශ සකස් කර ගැනීමනේ ඒතර මේ කාය වර්ධනයේ පිළිබඳව උනන්දුව දක්වන එක්කෙනාට මේ අදිෂ්ඨානයේ දිනු කරගන්න හොඳ ප්‍රවේශයක් නේද ප්‍රවේශයක් පැහැදිලිවම සානස යාට තමන්ගේ කය අර විදිහට පවත් ගන්න එයාට අදිෂ්ඨානයක් තියෙනවා නම් ඇත්තටම ධර්මයේ හොඳට අහලා අවබෝධය ඇති කරගෙන එයාට පාරමී පැත්තත් කුසල පැත්තත් දිනු කරගන්න ඒ අදිෂ්ඨානය උපයෝගී කරගන්න පුළුවන්. එහෙමයි. එතකොට අපි හඳුනන්නේ දැන් කුසල පැත්ත දිනු කරගැනීමේ අදිෂ්ඨානය තියෙන වගේම දැන් මේ සමස්ත සමාජ දිහා බැලුවාම අපි හඳුනන්නේ අපේ හිත නිතරම මේ අකුසලයට ඇදිලා යන්න තියෙන ඉඩ කඩ වැඩිනේ. මානසං පාපසන්නින්නම් නිතරම හිත පවට නැඹුරු වෙන ගතිය වැඩි කියන ඒ පවට නැඹුරු වෙන හිත පිනට එහෙම නැත්නම් හොඳ පැත්තට ඇදලා ගන්න අදිෂ්ඨානය තියෙන්න ඕනේ. ඒ අදිෂ්ඨානයත් එක්ක වීරය නැති වුණොත් අදිෂ්ඨානයෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් ඒකට. ඔව් සම්මාන දැන් එතනදී ඇත්තටම දැන් ওই හැම ಗುಣධර්මයක්ම සමග එකින් එකට සම්බන්ධයි. අදිස්ථාන, වීරිය, ඔය ආදි වශයෙන් ගත්තාම. එතකොට දැන් අපේ මේ පුතත්ජන හිත මම ඉස්සෙල්ලත් මතක් කළා ස්වාමීන් වහන්සේ මේ පුතත්ජන හිත සාමාන්‍ය කුසලයට දැන් කුසලයට ප්‍රිය නැහැ. එහෙම. ඇත්තම අකුසලයටම තමයි ප්‍රිය. ඒකනේ දැන් අපිට මේ ඔටෝ හැමදේම සිද්ධ වෙන්නේ දැන් අපි ආහාරයක් ගත්තත් පහසක් වින්දත් සුවඳක් ආග්‍රහණය කළත් සාමාන්‍යයෙන් ඉතින් අපිට මේ සසර පින් කරලා ලැබෙන දේවල් නිසා සම්පූර්ණම යන්නේ මෙතනින් අකුසල පැත්තටනේ. අපි ඊළඟට අපි අකමැති දේවල් ටිකක් ලබා ගත්තත් මේ පංචේන්ද්‍රයන් හරහා. ඒ කියන්නේ අපි අකමැති රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ මේ මොනවා ලබා ගත්තත් ඒත් අපේ සිත්වල පහළ දේශය. එතකොට අකුසල පැත්තට තමයි මේක මේ මාර්ග සකස් වෙලා තියෙන්නේ. ඒක තමයි පුත්තජන කමේ තියෙන විශේෂත්වය. එහෙම. නිතරම අකුසල පැත්තට ඇදිලා යනවා. හැබැයි කුසල පැත්තට යන්න නම් මේ කියන අදිෂ්ඨානේ ඒ කාන්තේම තියෙන්න ඕනේ. එතකොට තමයි දැන් අපිට ද රූපයක් දැක්කහම එකපාරම පුතග්ජනකමට පුහුදුන්කමට ඔන්න ආසාවක් ඇති වෙනවා. ඉතින් අදිස්ථානය තියෙන්න ඕනේ අනේ දැකපු රූපේ ප්‍රඥාවත් එක්ක අර සම්මත කිව්වා වගේ අර වීර්ය හැමදේම තියෙන්න ඕන. ඉතින් ඒවත් එක්ක අනේ ඉතින් මොකක්ද අනිත් වෙලා යනවනේ කියලා හිතා ගන්න පුළුවන් නම් අර බලන්න අර අදිස්ථානෙත් අර වීර්යයත් ප්‍රඥාවත් ඒ වගේම සතියත් එහෙම. ඒ සියල්ලම එක්ක අර කුසලයේ බවට හරවන්න පුළුවන්. ඒකෝර බලන්න කුසලයේ බවට හරවන්න කොතරම් චෛසික ටිකක උපකාරයක් අවශ්‍ය කරනවාද? එහෙනම් අපි හන්නේ දැන් ශාසන ඉතිහාස ඕනෑතරම් අපි දැකලා තියෙනවා විවිධ ස්වාමින් වහන්සේලා ශාරීරිකව ඇතිවෙච්ච වේදනා හැමෙදී දැන් චක්කුපාල මහරහතන් වහන්සේ සම්බන්ධයෙන් ගෝධික මහරහතන් වහන්සේ ආදි වශයෙන් ඒ වේදනා මැඩපවත්වාගෙන යටපත් කරගෙන සමහර වෙලාවට කුසට ඇති වෙන වේදනාවක් වෙන්න පුළුවන්. ඒ වේදනාව මැඩපවත්වාගෙන කුසලය වඩන්නට එතන අදිෂ්ඨානයක් අවශ්‍යයි නේද අපේ මනසේ? හැදින් සානන්සේ අදිෂ්ඨානය එතන දැන් අපි ස්වාමීන් වහන්සේලා මහරහතන් වහන්සේලා කීප නමක්ගේ නම් සඳහන් කළා. ඉතින් එතන අපි පීතිමල්ල ස්වාමීන් වහන්සේ බලන්න. එහෙම. උන්වහන්සේට මොනතරම් ශාරීරික වේදනාවක්ද දැනුනේ අර ඊතලයෙන් විදලා. එතනදි සම්පූර්ණ මුන්වහන්සේ වෙන කෙනෙක් නම් එතන වෙන දේ හිතා ගන්නත් බෑනේ. අනේ දැන් මට තින් මුකුත් කරගන්න බෑ. දැන් මං ඉවරයි. එහෙමනේ හිතන්නේ. නමුත් ඒ වෙලාවෙත් බලන්න ඒ අදිෂ්ඨානය උන්වහන්සේ ඒ තමන්ගේ තුවාලයේ යම් කිසි මොනවා හරි දෙයකින් වහගෙන ධනිසෙන් සක්මන් කරමේ උන්වහන්සේ වීරිය වැඩුවා මේ එතන පැහැදිලිවම විශාල අධිෂ්ඨානයක්. එතන වීරියත් එක්ක ආපු ඒ අධිෂ්ඨානයවත් මම මේක අතහරින්නේ නැහැ. අතහරින්නේ නැහැ කියන අධිෂ්ඨානය. එහෙමයි. අපේ හාමුදුරනේ දැන් මට තව එකක් අහන්න හිතුණා ඒක. දැන් ආනන්ද ස්වාමින් වහන්සේ අපි දන්නවා මේ තුන්වෙනි සංගායනාවට ප්‍රථමයෙන් උන්වහන්සේට චැලෙන්ජ් එකක් බාර අභියෝගයක් බාර දුන්න මහකාශ්‍යප මහරහතන් වහන්සේ කොහොම හරි රහත් වෙන්න කියලා. ඉතින් සංගායනාවට කලින් දවසේ රාත්‍රී කාලේ තුන්දටම වෙහෙසලා භාවනා කරලා අන්තිමේදී සක්මන් කරලා නිදිවරාගෙන ඉඳලා ඇඳට ගිහිල්ලා මහන්සිය දැනිලා ඇඳට ගිහිල්ලා පොඩ්ඩක් සැතපෙන්න හදනකොට ඒක අපහන උත්සාහය අදිෂ්ඨානය අතහැර ගැනීමක්ද කොහොමද එතෙන්දී උන්වහන්සේ මාර්ගඵලයකට ප්‍රවේශ වුණේ දැන් අපේ ශ්‍රාවනක එතනදී ඇත්තටම ආනන්ද මහණන් වහන්සේ දැන් ලොකු පීඩනයක් තිබුණා එතන අපි පීඩනයක් තිබුණා මොකද 499ක් රහතන් වහන්සේලා මේ සංගායනාව සඳහා තෝරගෙන තිබුණා. ඊළඟට දැන් ආනන්ද ස්වාමීන් වහන්සේ මේකේ නියමයක් තිබුණා, ව්‍යවස්ථාවක් පැනවීමක් තිබුණා. මේකට කීනාශ්‍රවයන් වහන්සේලාමයි මේ සංගායනාවට ගන්නෙ. දැන් හෙට දිනේදී සුකිලිසිම් විහාපත් මහරහතන් වහන්සේලා. එතකොට ආනන්ද සාමණේර ඒ தත්ත්වේ නැහැ. එතකොට ආනන්ද සාමණේර නැතුව මේ සංගායනාව කරන්නත් බෑ. හේතුව මොකද ආනන්ද සාමණේර නැතුව කරන්න විදිහක් නැත්තේ තථාගතයන් වහන්සේ වදාළ සියලුම ධර්ම දැන් ඒවම් මේ සුතම් මා විසින් මෙසේ අසන ලදී කියලා ආනන්ද මහණන් වහන්සේනේ පැහැදිලි කරේ. එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ නැතුව මේ ධම්ම සංගායනාව කරන්න පුළුවන් කමකුත් නැහැ. බුදුආනන්ද හාමුදුරුවෝ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මස්ථානයේ වැඩි ප්‍රමාණයක් ධාරණය කරගෙන හිටියේ. නෑ, කරුණ භාණ්ඩාගාරය. එහෙමයි. ඒකස්සති ධාරී. පැහැදිලිවම. ඉතින් ස්වාමීන් වහන්සේ දැන් ආනන්ද මහමියන් වහන්සේට ලොකු පීඩනයක්. උන්වහන්සේ වීර්ය කළා කළා පරයන්කෙන් භාවනා කළා සක්මන් කළා. ඊළඟට දැන් උන්වහන්සේ පුදුම වීරියක් කරලා උන්වහන්සේට හිතුණා අටුවාවේ තියෙන කතාවක්. උන්වහන්සේට හිතුණා මේ දැන් මං රහත් වුණත් නැතත් මං උත්සාහ කළා. මම පොඩ්ඩක් විවේක ගන්න ඕනේ කියලා අර තිබිච්ච අර වේග අර පීඩණය අඩු කරගන්න උන්වහන්සේ හිස කොට්ටික තියන්න දැන් බලන්න සමහර එතනදී අර සතර ඉරියව්වෙන් තොරවයි උන්වහන්සේ රහත් වෙන අර පීඩණය අතහරපු ගමන් උන්වහන්සේ සෞඛ්‍යට සුන්නසා මහා රහත් භාවයට පත් වුණා. එතනදී සතර ඉරියව්වෙන් තොරව කියන්නේ මොකද්ද? මොන ඉරියව්වද? එතකොට ඇත්තට මෙතන ඉරියව්ව කියලා කියන්නේ සතර ඉරියව්ව කියන එකත් අපි මතක් කරගත්තොත්. ඔව් සතර ඉරියව්ව කියන්නේ සංකේත වාඩි වෙලා ඇවිදිමින් සැතපෙන්නේ. ඊළඟට සක්මන් කරා. සක්මන් කරා. සක්මන් කරා ඇවිදින්න. ඔව්. හිටගෙන ඉන්න. හිටගෙන ඉන්න. එක්කන් චරන් නිසෙන්නවා සයනෝවා. එතකොට සාංශ ඕක තමයි සතර ඉරියව්ව. මේ සතර ඉරියව්වෙන් තොරව කියලා කියන්නේ උන්වහන්සේ දැන් කකුල් දෙක පොළවෙන් නික්ුණා. ඇඳේ වාඩි වෙලා ඉන්නේ දැන්. වාඩි වෙලා ඉන්නේ. පොළවෙන් නික්ුණා. හැබැයි කොට්ටේට ඔළුව තිබ්බේ නැහැ. ඒ කියන්නේ ඔළුව කොටපැදට පාත් කරලා තියෙනවා. පාත් කරලා තිබුණා. නමුත් එතකොට ඒ අතරතුර එතන තාම අකුල් දෙකේ ඇඳ උඩට අරගෙන නැහැ. අරගෙන නැහැ. එහෙනම් නිකන් බෝට්ටුව තිබ්බා වගේ. බෝට්ටුව තිබ්බා වගේ. ඉතින් කියන්නේ එතනදී අපිට ඒ ඉරියව්ව ඇත්තටම කියන්න බෑ. කියන්න බෑ මොකද්ද මේ මොකද්ද ඉරියව්ව? ඉරියව්වෙන් වැඩි වෙලා පවතින්නත් බෑ. පවතින්නත් බෑ. එතකොට ඒ ශනිකවම අර උන්වහන්සේ කියන්නේ මොකද අනන්ත මහජන වහන්සේට රහත් වෙන්න බැරි නම් ඉතින් ඒක අතර උන්වහන්සේට ඒ තරම් ධර්මයේ හොඳට මතකයක් තිබුණා. ඊළඟට තථාගතයන් වහන්සේ ඇසුරෙන් ඉස්සරහ හිටියා. ඇයි අපිට උච්චර බණ අහලා බුදුහාමුදුරුවෝ ඉන්න කාලේ රහත් වෙන්න බැරි වුණා. ඒක සාමාන්‍ය ධර්මතාවයක්. මොකද සාමාන්‍යයෙන් තථාගතයන් වහන්සේගේ පත්තායකයන් වහන්සේ නමක් රහතන් වහන්සේ නමක් වෙන්නේ කීයටවත්. ඒකට හේතුව තමයි අර අම්මා කෙනෙක් වගේ මමායනෙන් ආදරයෙන් තථාගතයන් වහන්සේ බලා ගන්න බෑ රහතන් වහන්සේ නමකට. මොකද උන්වහන්සේ දන්නවා මේ ඉතින් සමත්වේ දුරු කරපු කෙනෙක් නේ. මමත්වේ දුරු කරපු කෙනෙක්. උන්වහන්සේට ඉතින් මේ හැමදේම ඇති දෙයක් නෑ. ඉතින් අර මමායනේ ආදරය තියෙන කෙනාට තමයි හොඳට රැක බලා ගන්න පුළුවන්. ඒ නිසා ලෝ පහළ වෙච්ච සියලුම බුදුරජාණන් වහන්සේලා උපත්තායකයන් වහන්සේලා සෝතාපන්න විතරයි වෙන්නේ. ඉතින් භාගතුන් එක අපි හන්දරනේ මෙහෙමත් හිතන්න පුළුවන්ද අපිට? දැන් බුදුරජාණන් වහන්සේ වැනි උත්තරීතර ශ්‍රේෂ්ඨ පුද්ගලයෙකුගේ ඒ චරිතයට උපස්ථාන කරනවා කියන්නේ එවන් පුද්ගලයෙකුට උපස්ථාන කරනවා කියන්නේ මහා බාර දූර වගකීමක්. ඒ වගකීම් මේ සහිත භාවය වැඩි වෙන තරමට අර හිත සංසුන් කරගන්න තියෙන අවස්ථාවක් අඩු වෙන්න පුළුවන් නේද අපිට. ඔව්. රෙස්පොන්සිබිලිටිස් වැඩි වුණාම, කාර්යභාරයන් වැඩි වුණාම, හොය බලන්න තියෙන ඒවා වැඩි වුණාම. ඔව් පැහැදිලිවම එහෙම වෙන්නත් ඒකත් එක්ක හැබැයි ධර්මයේ සඳහන් වන්නේ බුදුන් සත්‍ය කතාවේ සඳහන් වන්නේ ඔය මම කියපු කියමන. නමුත් ස්වාමීන් කියපු එකත් ඇත්තද? මොකද ආනන්ද මහමයන් වහන්සේ නිතරම කාර්ය බහුලයි. ඉතින් මේ ධර්මයේ මතක තියාගන්න ඕන, බුද්ධ උපස්ථාන කරන්න ඕන, ආගන්තුක සානසල පිළිගන්න ඕන. දැන් අපි අර දසවිධ පරිබෝධයන්ගෙන් සෑහෙන පරිබෝධ සෑහෙන පරිබෝධ ගොඩක් තියෙනවා. සාමාන්‍ය අපි ස්ථානික උනත් ගත්තොත් ස්වාමීන් වහන්සේ අද අපේ පන්සල්වල උනත් ඒ වගේ බහැලා වැඩ කරන කෙනෙකුට සාමාන්‍යයෙන් මේ ධර්මයේ දෙන්න තියෙන කාලෙත් හරි අඩු වෙනවා. අපි බන නොදන්නව නෙවෙයි අපි හැමෝම. එහෙම අපිත් තාම සංසාරේ නේද? පැහැදිලිවම. එහෙමයි. එතකොට සම්නතේ ඒ වගේ අපිට ආනන්ද මහණියන් වහන්සේගේ ජීවිතයේදී ගත්තාම ඇත්තටම දැන් සම්නත ආපු ප්‍රශ්නේ මූලික ප්‍රශ්නත් එක්ක උන්වහන්සේට අර තිබිච්ච පීඩණය අර අදිස්ථානයේ තදට තිබුණා නමුත් එතන ලොකු පීඩනයක් තිබුණා. ඒට මම යන්න ඕන. එහෙමයි. කියන පීඩනය. අපි හන්නේ තව තැනකට සඳහන් වෙන්නේ නැහැ. සමාධියේ වැඩි වීම සඳහා මේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ සමතාවය තියෙන්න ඕන. ඒකට අතර මට කියන්න අමතක වුණා ස්වාමීන් වහන්සේ. ඇත්තටම දැන් ඔය ඉන්ද්‍රිය ධර්මයන්ගේ සමතාවයත් අත්‍යවශ්‍යයි. එහෙමයි. ආනන්ද මහණන් වහන්සේගේ මෙතර තනිකරම අර විරේන්ද්‍රිය වැඩියෙන් විරේන්ද්‍රිය වැඩියෙන් ක්‍රියාත්මක වුණා. ඉතින් අනිත් ඉන්ද්‍රිය එහෙම දැන් නිවන් අවබෝධ කරගන්න පැහැදිලිවම බුදුරජාණන්සේ දේශනා කරලා තියෙනවා. ධර්මයේ තුල හැමතැනම වගේ තියෙනවා. මේ ඉන්ද්‍රිය ධර්ම සම මට්ටමකට එන්න ඕනේ. ඒ සම මට්ටමකට ආවට පස්සේ තමයි යථාර්ථය කරා යන්න පුළුවන්කම ලැබෙන්නේ. කියන්නේ දැන් විරීන්ද්‍රය වැඩි වෙලා සමාධින්ද්‍රිය අඩු වුණාම එතන තීන මිද්දය නෑ. විරීන්ද්‍රිය වැඩි වෙලා සමාධින්ද්‍රිය අඩු වුණාම එතන උද්දච්ච කුක්කුච්ච වෙන පුළුවන්. සිත නොසන්සුන් වෙන්න. නොසන්සුන් වෙන්න පුළුවන්. සමාධි ඉන්ද්‍රිය වැඩි වෙලා විරීන්ද්‍රිය අඩු වුණා එතන තියෙන විදිහ. තියෙන විදිහට අහු වෙනවා. ඒ කියන්නේ නීවරණ ධර්ම ඇවිස්සෙන්න පුළුවන්. ඇවිස්සෙන්න පුළුවන්. මොකද එකක් වැඩි වෙලා එකක් අඩු වුණොත් ස්වාමීනාත එතන ලොකු ප්‍රශ්නයක්. ශ්‍රද්ධාව වැඩි වෙලා ප්‍රඥාව අඩු වුණොත් අඩු වුණොත් ඒත් ගැටලුවක් තියෙනවා. එතන සමහර වෙලාවට මෝඩකම් මෝඩකමට වැටෙනවා. ප්‍රඥාව වැඩි වෙලා ශ්‍රද්ධාව අඩු වුණොත් එතන තක්කඩි ගන්නවා. ඔව්. කෛරාටිකම් කෛරාටිකම් කරනවා. ඒ නිසා මේ නීවරණ ධර්ම යටපත් කිරීමේදී මේ ඉන්ද්‍රිය ධර්ම සමතාවය අත්‍යවශ්‍යයි. අවශ්‍යයි. එතකොට ආනන්ද මහරහතන් වහන්සේ ස්වාමින් වහන්සේගේ හිතේ මේ අදිෂ්ඨානය ඉලිහුනේ නෑ අදිෂ්ඨානය තිබුණා. නමුත් අර ඉන්ද්‍රිය ධර්ම සමතාවයේ තියෙන ප්‍රශ්නේ හින්දා තමයි උන්වහන්සේට අර මාර්ගඵලය අවබෝධ කරගන්න බැරි වුණේ. හැබැයි උන්වහන්සේ අපේ හාමුදුරනේ නිදාගන්න ගිය අවසිහියෙන් නෙවෙයි නේද? නෑ සමනගතන උන්වහන්සේගේ විශාල සමාධියක් තිබුණා. ඉතින් ඇත්තටම මේ මම හිතන්නේ නැවත නැවතත් මේ ප්‍රශ්නේම අපි ඇඳිලා ආපු නිසා ඉතින් එතනදී උන්වහන්සේ අර එතන කියන්නේම උන්වහන්සේ හිතුවලු මට දැන් හිත රහතන් වහන්සේලා දොස් කිව්වත් නැතත් මට එකට යන්න බැරුණොත් මම මේකට වෑයම් කළා. එහෙම. ඒක උන්වහන්සේ පොඩ්ඩක් සැහැල්ලු වුණා. සැහැල්ලු වෙනකොට උන්වහන්සේ යථාර්ථය අවබෝධ වුණා. එහෙම. පීඩණය අවම කරගත්තා. පීඩණය නිදහස් කරගත්තා. අපේ හාමුදුරනේ අවසාන වශයෙන් අපි දැන් අපේ මහබෝසතාණන් වහන්සේ මේ අදිෂ්ඨාන පාරමිතාව සම්පූර්ණ කරපු ආකාරය විවිධ අවස්ථාවලදී අපි දැකලා තියෙනවා. ප්‍රේක්ෂක පින්නතුන් වෙනුවෙන් එවන් අවස්ථාවක් සිහිපත් කරලා කොහොමද මේ පාරමිතා අදිෂ්ඨාන පාරමිතාව පාරමී උපපාරමී පරමත්ත පාරමී වශයෙන් සම්පූර්ණ කරගන්නේ කියන එක සිහිපත් කරමු. ඔසවනහ දැන් ඇත්තටම අපේ සදහැවත් පින්නතුල්ලාට ඒ ජාතක කතාවකින්ම තමයි ස්වාමීනාත් මේක හොඳටම වදින්නේ. එහෙමයි. ඒක නිසාම තමයි මම අපහන්ගේ කතා අහන්නේ. අපේ හාමුදුරුවන්ට බොහොම දක්ෂතාවයක් තියෙන බොහොම හොඳ ස්මරණ ශක්තියක් තියෙන කතා සම්බන්ධ. එතකොට ස්වාමීනාත් දැන් අපි මේ අදිෂ්ඨාන පාරමිතාව ඉතාම හොඳට ඉස්මතු වෙන තැනක් තමයි තේමිය ජාතකය. තේමිය ජාතකයේදී මේ තේමිය කුමාරයා දැන් බලන්න දැන් මේ අම්මටයි තාත්තටයි මේ රජ පවුලක මේ ඉපදිච්ච එකම දරුවා. ඉතින් මේ රාජ්‍ය සම්පත්තිය ලැබෙන මේ දරුවා දැන් ඉපදිලා මේ පිය මහ රජුරු රාජ සභාවට දරුවා අරගෙන යනවා. දරුවා අරගෙන ගිහිල්ලා දඬුවම් දෙනවා සොරුන්ට. එක හොරෙකුට කියනවා කටපාරවල් 1000ක් ගහන්න. අනිත් හොරාට කියනවා උඩේ තියන්න. අනිත් හොරාට කියනවා හිර කූඩුවේ දාන්න. ජීවිතාන්තය දක්වා මේ විදිහට දඬුවම් දෙනවා. ඉතින් මේ පුංචි දරුවාට ධාති ස්මරණාමය පහළ වුණා. මේ දරුවා දැන් තාත්තාගේ මේ ඇකේ ඉඳගෙන කල්පනා කළා අනේ මගේ තාත්තා මේ රජකමක් නිසා කොච්චර පව් කරගන්නවද. ඉතින් දැන් මේක මේ මටත් දැන් මේ තාත්තගෙන් පස්සේ මෙතන ආයෙ උරුම වෙනවා. ජාති ස්මරණඥානෙ පහළ වුණා කියන්නේ කලින් ඉපදලා හිටියේ තැන කොහෙද කියලා දැනගන්න පුළුවන් නුවණ පහළ නුවණ පහළ වුණා. ඊට පස්සේ දැන් මේ පුංචි පුතා දැන් මේ ගැන කල්පනා කර කර ඉන්නකොට ඉතින් එතනින් රාජ්‍ය සභාව යනවා. නවත් ගිහිල්ලා දැන් මේ පුංචි දරුවාට දැන් ජාති ස්මරණ ඥානෙ පහළ අනතේ බෝසතාණන් වහන්සේ. උන්වහන්සේ දැන් මේකෙන් කල්පනා කළා මම මේකෙන් කොහොමද නිදහස් වෙන්නේ? ඉතින් ජාති ස්මරණ ඥානෙ පහළ වෙනකොට උන්වහන්සේ දැක්කා අනේ මීට කලින් මම අවුරුදු 20ක් රාජ්‍ය කරලා මේ විදිහට අවුරුදු 80000ක් ඔසුපත් නරකවල මට දුක් විඳින්න සිද්ධ වුණා. දැන් ওই රාජ්‍ය වෙනුවෙන් දැන් අද කාලේ වුණත් බොහෝ දෙනා විහෙසෙන අය ඉතින් කල්පනා කරන්න ඕනේ මේ රාජ්‍යයක් ලබා ගන්නවා කියන එක ඉතින් බොහොම අනතුරුදායකයි මේක හරියට කරගන්න බැරි වුණොත්. 20ට අඩුවෙන් දවස් දෙක තුනක් රජකම් කළත් වෙන්න පුළුවන්. වෙන්න පුළුවන්. ඒක ඒකට දැන් 20ක් කරලා 80000ක් වුණා නම් ඉතින් මේ පහක් කරලා සාමනාස. දෙයක් නෑ නේද? 10ක්වත් වෙන්න එපා. එහෙමයි. ඒ අනුව ඒකට නරකට කළොත් ඉතින් මෙයාට දැන් මේ පුංචි පුතාට මේක තිබෙලා දැන් මේක කල්පනා කරා මම මේකෙන් නිදහස් වෙන්නේ කොහොමද? ඉතින් මහබෝසතරන් වහන්සේගේ එක ජීවිතයක අම්මා කෙනෙක් දේවතාවියක් වෙලා ඇවිල්ලා කියනවා බය වෙන්න එපා මම ඒකට උපක්‍රමයක් කියන්නම්. ඒ උපක්‍රමය තමයි ගොළුෙක් නොවි ගොළුෙක් විදිහට ඉන්න. එහෙනම් මම ගලරුවා ගොළුෙක් නෙවෙයි ගොළුෙක් විදිහට ඉන්න. බිහිරෙක් නොවි බිහිරෙක් විදිහට ඉන්න. කොරෙක් නොවි කොරෙක් විදියට ඉන්න. ඉතින් මොන අදිස්ථාන කරගත්තා. එහෙනම් මම මෙහෙම කරනවා. දැන් පුංචි දරුවෙක් අවුරුදු අවුරුද්දක් ඊළඟට අවුරුදු දෙක වෙනකොට කොහොමද නැගිටින්න ඕනේ, කතා කරන්න ඕනේ, hina වෙන්න ඕනේ. මේ ළමයා අඳන්නේවත් නැහැ. ඒ තරම් අදිස්ථාන කරගත්තා. මේකෙන් බේරෙන්න. ඉතින් අන්තිමට දෙමව්පියෝ විවිධාකාර උපක්‍රම කළා. වෛද්‍යවරු විවිධ විදිහට ගෙන්නවා. ඉතින් අන්තිමට මේ ළමයාට කිරි දෙන්නේ නැතුව ඉන්නවා දවස් ගණන්. මොකද මේ ළමයා අඬයිද කියලා බලන්න. ඉතින් ඒ වෙලාවට බෝසතරන් වහන්සේගේ ජාතකත්ත කතාවේ සඳහන් වෙනවා මේ උගුර වේලිලා තියෙනවා. ඒ මේ පුංචි දරුවා කිසිම විදිහකට ඒක ප්‍රතික්‍රියාවක් පෙන්වන්නේ නැහැ. අදිස්ථානෙන් ඉන්නවා. ඒත් ඔය විදිහට ස්වාමීන් වහන්සේ අවුරුදු පහ හය යනකොට පුංචි දරුවෝ ගෙනල්ලා ඉතින් ඒ දරුවන්ට විවිධ ක්‍රියාකාරකම් කරලා මේ දරුවා හොලවන්න බලනවා මෙයා මොන විදිහටවත් එළවෙන්නේ නැහැ. අන්තිමට අවුරුදු 7 8 දී මේ ගින්දර දානවා, ගිනි තියනවා. ඉතින් අනිත් ළමයි ටික දුවනවා මේ ළමයා හැම්බ ඉන්නවා. ඉතින් ඒ කියන්නේ අදිෂ්ඨානය ඒ තරම් ප්‍රබලයි. ඉතින් අන්තිමට අවුරුදු 16 දී මේ දෙමව්පියෝ කල්පනා කළා මේ වගේ මේ ඉතින් විහිරෙක් තියාගෙන ඉඳලා වැඩක් නැහැ. මේ දෙමව්පියෝ ශිෂ්‍යප්පිය මහරජුර මේක මටත් මහ කරලා මේ පුතා මේ ඈත ගිහිල්ලා වල දාන්න කියලා එක මිනිස්සුන්ට නියම කරනවා. මරලා වල දාන්න. මරලා වල දාන්න කියලා. ඒ වෙලාවේ මේ මෑණියන්ට හරි දුකයි මෑණියෝ දන්නවා තමන්ගේ පුතා එහෙම බිහිරෙක් නෙවෙයි. කොරෙක් නෙවෙයි. ඒ වගේම ගොළුෙක් නෙවෙයි. ඉතින් මේ අම්මා අඬනවා. වැඳ වැඳ අඬනවා. ඒ පුතේ මට මෙහෙම දුකක් දෙන්නේ. මන් දන්නා ඔබ නිරෝගී කෙනෙක් කියලා. ඉතින් ඒ වෙලාවේ ඒ වෙලාවේ මේ දරුවට ඉතින් පුතර අම්මා කෙනෙක් එහෙම අඬනකොට ලේසි දුකක්ද? නමුත් ඒ වෙලාවෙත් බෝසතාණන් වහන්සේ අධිෂ්ඨාන කරනවා මෑණියනි අම්මට පමණක් නෙවෙයි මේ ලෝකයේ ඉන්න බොහෝ දෙනාට පිට වෙන්න මම මේ අධිෂ්ඨානය කළ යුතුයි. එහෙම හිතලා උන්වහන්සේ අධිෂ්ඨාන කරලා ඉතින් අන්තිමේදී රජගෙදරින් අයින් වෙනකම්ම ඒ අදිස්ථානය උන්වහන්සේ අතහරින්නේ නැහැ. ඒක ස්වාමීන් වහන්සේ එතනින් ඒ අදිස්ථාන පාරමිතාව හොඳට ඉස්මතු වෙන අවස්ථාවක්. ඊළඟට චලයට අරගෙන ගිහිල්ලා වල කපද්දී වල කපන මිනිසෙකින් තමයි අහුවේ මොකද මේ වල කපන්නේ කියලා. ඒකට තමයි අදිස්ථාන අතහැරියේ. එතන තමයි අදිස්ථාන අතහැරියේ. ඊළඟට ස්වාමීන් වහන්සේ තේමිය කුමාරයා නිසා ඒ රාජ්‍ය પરම්පරාවට මේ ප්‍රදේශයේ මේ රාජ්‍යයටම මහා සනසිල්ලක් උදාපත් වුණා. ඉතින් අදිෂ්ඨානය හොඳට මිස්මතු වෙනවා. ඊළඟට ස්වාමීන් වහන්සේ දැන් අපේ ස්වාමීන් වහන්සේ අවසාන වශයෙන් පරමත් පාරමී උපපාරමී පරමත්ත පාරමී කියන මේ ක්‍රියාදාමයේ මේ ප්‍රභේදය. එතකොට ස්වාමීන් පාරමිතාව කියලා කියන්නේ දැන් සමහර වෙලාවට ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාදිය ලැබෙනකොට මොන අදිෂ්ඨානය තිබ්බත් ඒක ගිලිහි යන්න පුළුවන්. එහෙම නැත්නම් පාරමිතාවක් පිරෙන්නේ නැහැ. එහෙම නෙවෙයි මොන දේ වුණත් ලාභ සත්කාර නැති වුණත් මහා පාඩුවක් වුණත් ඊළඟට අප ලැබුණත් පාඩුවක් වුණත් උනත් මේ අපකීර්තියක් මොනවා ලැබුණත් අර අදිෂ්ඨානේ කුසල පාක්ෂයේ තියෙන අදිෂ්ඨානේ අතහරින්නේ නැහැ. මෙන්න මේක පාරමිතා ගණයට වැටෙනවා. ඒක ඊළඟට ස්වාමීන් තමන්ගේ ශරීරය දැන් අපි චක්කුපාල ස්වාමීන් වහන්සේ ගත්තොත් දැන් ඇහැ නැති වුණත් උන්වහන්සේ ශරීරාංගයක් නැති වුණත් ඒ තමන් ඉලක්කේ කරා ගියා. ඒක උපපාරමිතාව බවට පත් වෙන අදිස්ථානය. ඊළඟට දැන් මේ තේමිය කුමාරයාගේ පෙරතියෙන් පේනවා තමන්ගේ ජීවිතය දැන් අර ගිනි ගොඩක් කහලා ඒ කාමරේ රාජපුරුෂයන් එක්ක වහාම දරුවා පිච්චෙන්න යනකොට ගන්න. හැබැයි ගිනි ගොඩ ළඟටම එනවා. දැන් දරුවා එතන මම මරුණත් කමන්නේ නැහැ. මම මෙතන නැගිටින්නේ නැහැ. ඒ අදිස්ථානය. එතකොට බලන්න සාමනේ ඒක තමයි තමන්ගේ ජීවිතය උනක් කැප කරලා පරමත්ත පාරමිතාව සම්පූර්ණ වෙච්ච අවස්ථාව. එතකොට දැන් රහත් බෝධියෙන් නිවන් දකින්න නම් ඇත්තම පාරමිතා පිරෙන්නම ඕන. ওই පාරමිතාව පිරෙන්න අදිෂ්ඨාන පාරමිතාව. පාරමිතාව. පසේ බුද්ධත්වයෙන් නම් තමන්ගේ ශරීරාංගයක් අදිෂ්ඨාන පාරමිතාව අදිෂ්ඨාන උපපාරමිතාව. උපපාරමිතාව දෙකම පිරෙන්න ඕන. ඉතින් ලෝතර බුද්ධ රාජ්‍යයට නම් ඉතින් මේ තුනම සම්පූර්ණ වෙන්න ඕනේ. දැන් අපි හාමුදුරුවෝ ඉතාම මනවින් මේ අදිෂ්ඨාන පාරමිතාව පිළිබඳව අපිට කරුණු පැහැදිලි කළා කොහොමද අපි මේක ප්‍රායෝගික ජීවිතයට ගලප ගන්න කියන එක මතක් කළා. ඉතින් මේ අදිෂ්ඨානය ගැන කතා කරන මට හිතෙන්නේ හැම පාරමිතාවකටම කලින් තිබිය යුතු වටිනාම දෙයක් තමයි අදිෂ්ඨානය කියන එක. දානය වුණත් සිද්ධ කරන්න පුළුවන්කම තියෙන අදිෂ්ඨාන පාරමිතාව හොඳින් ක්‍රියාත්මක වෙනවා. සීලය, අනෙක්ඛම්මය, අනිත් අනෙක් සියලුම පාරමිතාවන් පිරීමේදී මේ ඒ සඳහා අදිෂ්ඨානයක්. මම මේ පාරමිතාව, අවල් පාරමිතාව පුරනවා කියන. අඩ කරන්නේ නැතුව අකුසලයෙන් මම මිදෙනවා. කුසලෙහි හිත යොදවනවා කියන අදිෂ්ඨානය නිවන ඉලක්ක කරගෙන නිවනට සමීප විය හැකි විදිහට තමන්ගේ පැවැත්ම හඩගස්වා ගැනීම අදිෂ්ඨානය ඔබ අපි හැම දෙනා තුළම තිබිය යුතු වටිනාම පාරමී ධර්මයක්. ඉතින් ඒ ප්‍රායෝගිකව ඔබේ ජීවිතයට ගලපාගෙන ජීවත් වෙන්න වෑයම් කිරීම කළ යුතු වෙනවා. ඉතින් විශේෂයෙන්ම ධර්ම සාකච්ඡාව සඳහා වැඩම කර තමන් වහන්සේ සතු වටිනා ධර්මඥානෙ ඔබ අප හමුවේ බෙදා හදා ගැනීමට නිර්ලෝභීව කටයුතු කළ පින්වත් මිරහවති පඤ්ඤාශ්‍රී අපේ කල්යාණ මිත්‍රයන් වහන්සේටද අපි බොහෝම හදයන්ගමෝ සෙත්පතනවා ආශිර්වාද කරනවා බෞද්ධ ආකාර්ය මණ්ඩලීහි පින්තුන් සෑම සියලු දෙනාටම ප්‍රේක්ෂක පින්වත් ඔබ හැම දෙනාටම නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් සම්මානුපස්සනා ධර්ම සාකච්ඡාව අදට මෙතනින් සමාප්ත කරනවා පින්වත් ඔබ හැම දෙනාටම මේ උතුම් කුසල් වලින් අමා නිවන් සුව සැලසේවායි ඉතිසිතින් ප්‍රාර්ථනා කරමු. හැම දිනකටම පෙරවන් සරණයි. ධම්මානුපස්සන එන්න ධර්මය රකින්න අවබෝධ කර